කිරීම සිද්ධ කළ ඒ මහත්මා සිහිපත් කරන්නට යෙදුණා කුසල යාත්‍රා සංවිධානය මූලික වෙලා විශේෂයෙන්ම අපේ චිරාන් ඒකනායක පුතණුවන් සහ ඒ නිලධාරී මණ්ඩලය මූලිකත්වයේ ගනිමින් ඒ සංවිධානයට සම්බන්ධ බොහෝ දෙනා ඒක රාශී කරගෙන දැනුවත් කරලා ගම්වාසී ප්‍රදේශවාසී සෑම සියලු දෙනාටම දැනුවත් කරලා මේ බඳු ධර්මදේශනාවක් සිද්ධ කරලා හැම දිනාටම ධම්මසන්නට අවස්ථාවක් සලස්වා දෙන්නට අවශ්‍යයි කියන බව ටික කලකට ඉහතදී අපට සිහිපත් කරලා ආරාධනා කරන්නට යෙදුණා. ඒ සඳහා ටිකක් මාස ගණනාවක් ඉදිරි දිනයක් තමයි අපට වෙන් කර දෙන්නට පුළුවන් වුණේ. නමුත් අද දවසේ අපේ ජන්මදිනය නිසා මේ මුතියංගන රාජමහා විහාරස්ථානයට පැමිණිලා මේ දෙතිස්ඵල බෝධීන් වහන්සේ අභියස විශේෂ බුද්ධ පූජාවක් කරන්නට අපට අවශ්‍ය වුණු නිසා ඒ සඳහා අපි කල් වේලා ඇතිව දින වෙන් කරගෙන තිබුණා. ඉතින් ඒ බව සිහිපත් කළාම චිරාන් පුතණුවන් ඇතුළු ඒ සංවිධානයේ පින්නතුන් අතිගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේගේත් අවසරය ආශිර්වාදයේ ඇතිව අද දිනට මේ ධර්ම දේශනාව සිදු කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගත්. කුසල යාත්‍රා සංවිධානය ඇති කරගෙන බොහෝ තරුණ දූ දරුවන් සහ සම්බන්ධ කරගෙන දෙස් විදෙස් බොහෝ දෙනා ඒකරාශී කරගෙන විවිධ සමාජ සත්කාරක වැඩසටහන් සිද්ධ කරනවා දුෂ්කර පාසල්වල දරුවන්ගේ අධ්‍යාපනයේ නගා සිටවන්නට අවශ්‍ය අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කිරීම විවිධ දුෂ්කරතා ඇති මහ ජනතාවට අවශ්‍ය සහන සැලසීම <clears throat> ඒ වගේම විවිධ කුසල ධර්මයන්ට සමාජයේ නැඹුරු කරන්නට අවශ්‍ය මඟ පෙන්වීම සහ ඒ සඳහා සංවිධානය කිරීම විශේෂයෙන් හැම දිනාගේම ධර්මඥානෙ දියුණු කරන්නට ධර්ම දානමය කුසල ක්‍රියාවන් සිදු කිරීම ආදී කොට විවිධ සමාජ සාසනික සේවාවන් ඒ සංවිධානය පිහිටුවා ගත්තන් පටන් සිද්ධ කරගෙන යනවා. කාලයක පටන් අපි සමගත් සම්බන්ධ වෙලා අප විසින් සිද්ධ කරන්නා වූ විවිධ සමාජ සාසනික කටයුතු වලට කුසල යාත්‍රා සංවිධානය චිරාන්නේක නායක පුතණුවන්ගේ මූලිකත්වයෙන් මේ හැම දිනාම ඉතා සැදැහැසිතින් සහ සම්බන්ධ වෙනවා. ඒ නිසා අද දවසේ මේ කරන ධර්ම දානමේ මහ පිංකමත් ඒ බඳු සත්භාවයකින් යුක්තව තමනුත් ධර්මඥානෙ දියුණු කරගන්නට උනන්දු වෙන අතර තව බොහෝ දෙනාගේ ධර්මඥානෙ දියුණු කරන්නට උපකාර කරන්නට ඕන කියන යහපත් අදහස් ඇතිවයි අද මේ පින්කම සංවිධානය කරන්නට යෙදුනේ. අපි බොහොමත්ම සතුටු වෙනවා තරුණ දරුවන් හැටියට ඒ අය තමන්ගේ ජීවිත නොමගට බර කරගන්නේ නැතිව ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට කටයුතු කරනවා. ඒ වගේම තව බොහෝ දෙනාගේ ධර්මඥානෙ දියුණු කරන්නට උනන්දු වෙනවා. තමන් දහම් පොතපත කියවලා දහම් දැනුම ලබා ගන්නවා තව බොහෝ දෙනාට දහම් පොතපත බෙදා දෙන්නට නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් තරුණ වයසේ මේ දරුවන්ගේ ප්‍රයත්නය භික්ෂුන් වහන්සේලා ඇටියට අපි විශේෂයෙන්ම අගය කරනවා. ඒකට හේතුව තමයි මේ වැඩිහිටියන් කොයි කවුරුත් දන්නවා මේ වර්තමානයේ වන විට සමාජය තුල බුදුදහම පිළිබඳව ලොකු උනන්දුවක් ප්‍රබෝධයක් ඇති වෙමින් පවතිනවා සේම ඒ தত্ত্বයන් වෙනස් කරන්නට ව්‍යාකූල කරන්නට කඩාකප්පල් කරන්නට විවිධ කණ්ඩායම් පුද්ගලයින් එවැගේම විවිධ සංවිධාන තාම සූක්ෂම විදිහෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ අය මේ තරුණ දරුවන්ගේ සිත් සතන් निराගමික මානසික සංකල්ප වලින් ව්‍යාකූල කරලා බරපතල හානියක් විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ තා සූක්ෂම විදිහට ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඉතින් මේ தත්වයන්ගෙන් අපේ පරිසර අපේ සමාජය ආරක්ෂා කරගෙන විශේෂයෙන්ම වැඩිහිටියන් තුල වගේම තරුණ දරුවන් තුල ඒ දහම් දැනුම ධර්ම ඥානය નિවරදිව අවදි කරලා බුදුදහමෙහි තියෙන වටිනාකම හැම දිනාටම ඒත්තු ගන්වන්නට මේ බඳු තරුණ දරුවන් මූලිකත්වයේ ගැන කටයුතු කිරීම විශේෂයෙන්ම අපි ආශිර්වාද පූර්වකව මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඉතින් ඒ නිසා තමයි කොතෙක් දුර බැහැර වුණත් වෙහෙස මහන්සි වුණත් ඒ දරුවන් විසින් කරන කටයුතු වලට අපගේ ශක්ති ප්‍රමාණයෙන් අපිත් සහාය වෙන්නට උත්සාහවත් වෙන්නේ. ඉතින් අද දවසේ අපේ ජන්මදිනය නිමිති කොටගෙන අප විසින් සිදු කරන ලද සියලු පින්කම් වලටත් ඒ දරුවන් පූර්ණ කැපවීමෙන් අනුග්‍රහ දැක්වුවා දායකත්වයේ දරුවා අවශ්‍ය පසුබිම සකසා දුන්නා අපටත් ආශිර්වාද කරමින් අද දවසේ සියලු දෙනාගේ ධර්මඥානෙ දියුණු කිරීමේ අදහසින් මේ ධර්මදේශනාමය පින්කම සංවිධානය කරන්නට යෙදුණේ ඉතින් මේ හැම දිනාමත් ඒ Tamanට ලැබුණු අවස්ථාව ප්‍රයෝජනෙට ගනිමින් මේ සවස් භාගයේ විහාරස්ථානයේට ඒකරාශි වෙලා තැන්පත්ව සිටින්නේ මෙලවට පරලවට ප්‍රයෝජනවත් වෙන අර්ථ සම්පන්න දහම් කරුණක් ශ්‍රවණය කරන්නට විශේෂයෙන් මේ කටයුත්තේදී බදුලු මුතියංගන රාජමහා විහාරස්ථානයේ භාරකාර තැන්පත් අතිගෞරවනීය ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරත්නාභිදාන නායක මාහිම්පාණන් වහන්සේ උන්වහන්සේ අපගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් හැටියට අප විසින් කරන සෑම කටයුත්තකටම ආශිර්වාද කරනවා. ඒ වගේම විශේෂයෙන් සිහි කරන්නට ඕන අපේ සජ්ජන සමාජ සංවර්ධන පදනමේ ප්‍රධාන අනුශාසකයන් වහන්සේ හැටියට කටයුතු කරන්නේ බදුලු මුතියංගන රාජමහා විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජනීය මහානායක මාහිම්පාණන් වහන්සේ ඉතින් උන්වහන්සේලාගේ සියලු දෙනාගේ ආශිර්වාදය මේ පින්කමට ලැබිලා අද දවසේ මේ පින්කම සිදු කරන බවත් අපි කෘතවේදීව සිහිපත් කරමින් හැම දිනාටම අද දවසට નિયમિત ධර්මදේශනාව සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ. අද ධර්මදේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද අංගුත්තර නිකායේ පංචක නිපාතේහි ඇතුළත් වෙන ඊ타මත්ම වටිනා සූත්‍ර දේශනාවක් අකුසල සමාපatti සූත්‍රය මේ සූත්‍ර දේශනාව ඊ타මත්ම ප්‍රයෝජනවත් ඊ타මත්ම වැදගත් සූත්‍ර දේශනාවක් හැටියට අපි සිහිපත් කළේ කුමක් නිසාද නිවන් දකින්නට ಗುಣධම් වඩන සියලු දෙනාම තමන්ගේ මනස සංසුන් කරගන්නට භාවනා කරන්නට එවැගේම චිත්ත සමාධියක් ඒකාග්‍රතාවයක් සංහිඳියාවක් ඇති කරගන්නට කුසල් දහම් වැඩි දියුණු කරගන්නට නිරන්තරයෙන් උත්සාහවත් වෙනවා. හැබැයි මේ බොහෝ දෙනා විසින් නිතර අපි සමග කතා කරනකොට කියන කතාවක් තමයි හාමුදුරනේ අපිට ටිකක් භාවනා කරගන්නට ඕන හිත සකස් කරගන්නට ඕන නමුත් ඒ සඳහා අපට කාල වේලාව නැහැ බොහොම කාර්ය බහුලයි ඒ වගේම විවිධ රාජකාරි පැවරිලා තියෙන්නේ දරුවන්ගේ කටයුතු විවාහ ජීවිතයේ කටයුතු රැකී රක්ෂා කටයුතු ඉතින් මේවත් එක්ක අපට ಗುಣධම් වඩන්න ඕන වුණත් ඒවා කරගන්නට කාල වේලාව අඩුයි කියන බව අද මේ කාර්ය බහුල සමාජය තුල නිතර අහන්නට ලැබෙන කතාව. ඉතින් ඒ සියලු දෙනාටම වැදගත් පණිවිඩයක් දෙන සූත්‍ර දේශනාවක් තමයි මේ සූත්‍ර දේශනාව. ඒ මොකද අකුසල සමාපatti. අකුසල සමාපත්තියයි කියන්නේ අකුසලයයි කියලා කියන්නේ අපේ සිත කිලිටි කරන, අපේ සිත අඳුරු කරන, නිවන් මඟ ආවරණය කරන මෙලවට පරලවට අවැඩ පිනිස පවතින මානසික දුර්වලකම්. එතකොට සමාපත්තියයි කියලා කියන්නේ ඒ අකුසලය මනසේ මතුවීම සහ ඒකට සමවැදීම. මොකද්ද සමවැදීමයි කියන්නේ? දැන් පින්නතුන් අහලා තියෙනවා ධානයට සමවදිනවා. ඵල සමාපත්තියට සමවදිනවා. නිරෝධ සමාපත්තියට සමවදිනවා. එතකොට සමාපatti කියලා කියන්නේ වෙනත් මනෝභාවයක් මතුවෙන්නේ නැතිව අපට අවශ්‍ය මනෝභාවය නැවත නැවත අඛණ්ඩව පවත්වා ගන්නවාට කියනෝ සමාපත්තියයි එහෙම නැත්නම් සමවැදීමයි දැන් යමකට සමවැදිලා ඉන්නකොට වෙනත් කිසිදු මනෝභාවයකින් ඒ මනසට බාධා පැමිණෙන්නේ නැහැ ඒ කිසිවකින් බාධා නොයන හැටියට එකම මනෝභාවය තුල අඛණ්ඩව පවතිනවා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපට කුසලයට සමවැදෙන්නට අමාරුයි වගේ හිතුණට කුසල භාවනාව කරගන්නට වෙලාවක් නැහැ වගේ හිතුණට මිනිස්සුන්ට අකුසල භාවනාව කරන්නත් ඕන තරම් වෙලාව තියෙනවා අකුසලයට සමවදින්නටත් ඕන තරම් වෙලාව තියෙනවා. ඉතින් ඒ අකුසල භාවනාව කෙරෙන්නේ කොහොමද? අකුසලයට සමවදින්නේ කොහොමද කියලා හරියට අපි හඳුනාගත්තාම ඒ කියන්නේ අපේ මනස වැඩ කරන හැටි අපි තේරුම් ගත්තාම කුසල භාවනාව කරන්නෙත් ඒ විදිහටමයි කුසල සමාපත්තියට සමවදින්නෙත් ඒ විදිහටමයි. ඒකයි මම කිව්වේ මේක ඊටාම වැදගත්, ඊටාම වටින සූත්‍ර දේශනාවක් කියලා. බුද්ධ දේශනාවේ කිසිවක් නොවැදගත් දේ නොවටිනා දෙන්නේ නැහැ. නමුත් මේ කාර්ය බහුල සමාජයේ කටයුතු කරන අපි හැමෝටම මේ සූත්‍ර දේශනාවෙන් ඊටාම වැදගත් පණිවිඩයක් අපට දෙනවා. අපි මුලින්ම තේරුම් ගන්නට ඕන අකුසලය කියන්නේ මොකක්ද කියලා. අකුසලය කියන්නේ කුමක්ද කියලා අපි ධර්ම දේශනා වලින් අහලා පොතපත වලින් ඉගෙනගෙන හිතලා කල්පනා කරලා තේරුම් අරගෙන තියෙනවා. නමුත් එහෙම තේරුම් ගැනීම විතරක් සිත පුහුණු කරන්න ප්‍රමාණවත් නැහැ. ඇයිද? ඒක අපි පොතෙන් ඉගෙනගෙන තිබුණට මනසේ මතුවෙනකොට අපිට වැටහෙන්නේ නැහැ මේක අකුසලයේද කුසලයේද කියලා. එච්චර පටලවෙනවා. ඒකට කියනවා වංචක ධර්ම කියලා. වංචක ධර්ම කියන්නේ අපේ සිතම අපට වංචා කරන. අපේ සිත විසින්ම අපිව රවටනවා. එහෙම රැවටෙන්නේ කරුණු දෙකක් නිසා. එකක් තමයි මේ අකුසල ධර්මයන්හි තියනවා හැම විටම ඇත්ත නොපෙන්වා සිත රවටන ගතියක් අකුසලයේහිම පවතිනවා. ඇයි ඒ අකුසලයේ හැම විටම අවිද්‍යාවත් එක්කයි පවතින්නේ. අවිද්‍යාව කියන්නේ වසන ගතිය, සංගවන ගතිය, මෝහෙන් මෝහෙන් කරන්නේ අඳුරු කරන ගතිය. ඒ අඳුරු කරන ගතිය නිසා හැම විටම ඒ අකුසල ධර්මයන්හි තියෙන රවට්ටන ගතියක්. වරදවා වටහා දෙන ගතියක්. ඇත්ත ස්වභාවය වසං කරන ගතිය අකුසලයේ හැම විටම තියෙනවා. ඒක නිසාත් අපි රැවටෙනවා. අනිත් පැත්තෙන් ප්‍රමාණවත් පරිදි ප්‍රඥාව නැතිකම නිසා අපි අකුසලයට රැවටෙනවා. ඒ කියන්නේ පිනතුනේ අපි පොතෙන් ඉගෙනගෙන තිබුණාට මෙන්න මේකයි කුසලය මේකයි අකුසලය කියලා අපේ මනසේ මතුවෙනකොට ඒ මනෝභාවය හඳුනා ගන්නට නම් අපි දීර්ඝ කාලයක් සති සම්පජඤ්ඤයෙන් ඒක විමසා බලලා තියෙන්නට ඕන. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු මෙතන ඉන්න හැමෝම දන්නවනේ සද්ධාව කියන්නේ මොකද්ද කියලා. දැන් අපි කිව්වොත් එහෙම සියලු දෙනාම හොඳට සද්ධාව ඇති කරගෙන සාදු කියන්න කිව්වොත් සාදු කියන්න පුළුවන් හැමෝටම. හැබැයි සද්ධාව සද්ධාව මනසේ ඇති වෙනවද නැද්ද දන්නේ නැහැ. ඇයි ඒ? දැන් සද්ධාව ගැන දන්නේ නැද්ද? නොදන්නවනේ මේ සද්ධාව කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් පැය ගණන් කතා කරන්න, දේශනා පවත්වන්න, පොත් ලියන්න පවා පුළුවන්. හැබැයි සද්ධාව මනසේ අවදි කරගන්න කිව්වහම ඒක අවදි කරගන්න විදිහ තේරෙන්නේ නැහැ කුමක් නිසාද ඒක මනසේ මතුවෙනකොට දැනෙන ගති ලක්ෂණ මොනවද වැටහෙන්නේ කොහොමද කියලා අපි අධ්‍යයනය කරලා හඳුනාගෙන නැති නිසා අන්න ඒ වගේම තමයි අපට සිද්ධ වෙන්නේ රාගය, ద్వේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, මාන්නය මේවා අකුසල් කියලා අපි දන්නවා. දන්නවා වුණාට මනසේ මතුවෙනකොට බොහෝ කොට අපට පැටලෙනවා. ඇයි එක වගේ පෙනෙන ගති ලක්ෂණ කුසලයේ සහ අකුසලයේ දෙකේම තියෙන්නට පුළුවන්. එතකොට අපි පරිස්සමින් අනන්‍ය ලක්ෂණ හඳුනාගත්තේ නැත්නම් මොකද්ද අනන්‍ය ලක්ෂණ කියලා කියන්නේ? ඒකට ආවේනික වෙච්ච ලක්ෂණ. උදාහරණයක් හැටියට මෙහෙම හිතන්නකෝ. දැන් ඔන්න නියුන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවෝ දෙන්නා මුලින්ම අපිට මුණ ගැහිච්ච දවසේ අපි මේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට දෙන්නම එක වගේ. එතකොට දැන් ඒ දරුවද මේ දරුවද කියලා අපිට එකපාරට වෙන් කරගන්නට බෑ. එක්කෙනෙක් නැතුව එක්කෙනෙක් විතරක් අපිට දර්ශනය වුණොත් මේ කලින් දැකපු එක්කෙනාද වෙන කෙනා අනිත් එක්කෙනාද කියලා අපිට තෝරගන්න බෑ. හැබැයි ඒ දරුවෝ දෙන්නගේ මෑණියන්ට ඒ දරුවෝ දෙන්න මාරු වෙන්නේ නැහැ. ඇයි ඒ අම්මා ඉපදිච්ච දවසේ ඉඳලම ඒ දරුවෝ දෙන්න ඇසුරු කරලා තියනවා අධ්‍යයනය කරලා තියනවා එනිසා ඒ මෑණියන් දන්නවා මේ දෙන්නගේ බැලූ බැල්මට එක වගේ පෙනෙන ගති ලක්ෂණ තිබුණා වුණාට දෙන්නටම ආවේනික වූ වෙන් වෙන් ලක්ෂණ තියෙනවා. අන්න ඒක තමයි අනන්‍ය ලක්ෂණය කියන්නේ. දැන් අපිට තියෙනවා හැමෝටම අනන්‍යසා සහතිකය. ඩෙන්ටිටි කාඩ් කියලා කියන්නේ. අනන්‍යතා සහතිකයයි කියලා කියන්නේ අනිත් කාටවත් අදාළ නැති අපට පමණක් අදාළ වෙන ගති ලක්ෂණ ඒකේ සටහන් වෙලා තියෙනවා. ඉස්සර කාලේ ඉතින් ඒක පින්තූරයෙන් තමයි හඳුනාගත්තේ. අද කාලේ තව දියුණු ක්‍රම තියෙනවා ඇඟිලි සලකුණු. ඊළඟට ඇහැ පරීක්ෂා කරලා බලනවා. ඒවා විශේෂ අනන්‍ය ලක්ෂණ. තවත් හොයාගන්න ඕන නම් ලේ බිඳුවක් අරගෙන DNA අණු පරීක්ෂා කරලා බලනවා. ඒවා කිසිවෙකුට සමාන වෙන්නේ නැහැ. හැබැයි මතු පිටින් බැලුව බැලුවහම අපිට එක වගේ පෙනෙන අය ඕනතරම් ඉන්නවා. කටහඬ ඇහුවහම එක වගේ කටහඬ ඇහෙන අය ඉන්නවා. හැබැයි එක්කෙනාට එක්කෙනා වෙනස් අනන්‍ය ලක්ෂණ තියෙනවා. අන්නේ අනන්‍ය ලක්ෂණ හඳුනාගත්තොත් තමයි අපිට පහසු වෙන්නේ මේ අසවලාය මේ අසවලාය කියලා මාරු වෙන්නේ නැතුව වෙන් කරගන්න. අන්න ඒ වගේ මේ කුසලයයි මේ අකුසලයයි කියලා හඳුනා ගන්නට අනන්‍ය ලක්ෂණ තියෙනවා. ඒවා දැනගන්නට පොතෙන් කියවලා විතරක් බෑ, හිතලා කල්පනා කරලා විතරක් බෑ. සිහිනුවණින් යුක්තව, සති සම්පජඤ්ඤයෙන් යුක්තව අපේ මනස අධ්‍යයනය කරමින් කරමින් ටිකෙන් ටික ඉගෙන ගන්නවා. දැන් මම උදාහරණයක් හැටියට කියන්නම්. රාගය සහ සද්ධාව දෙකක්ද එකක්ද දෙකක්. ඒ දෙකම කුසල්ද අකුසල්ද? එකක් කුසල්, එකක් අකුසල්. රාගය අකුසලයක්, සද්ධාව කුසලයක් කියලා අපි දන්නවා. දැන් මේකේ කිසි පටලැවිල්ලක් අපට නැහැ. හැබැයි යම් අවස්ථාවක අපේ මනසේ මෙබඳු හැඟීමක් ඇති වුණොත් අපි හිතමු ස්වාමින් වහන්සේ නමක් ධර්ම දේශනාවකට වැඩම කරනවා. උන්වහන්සේ රූපයෙන් බොහෝම ලස්සනයි. උන්වහන්සේගේ කටහඬත් බොහෝම ප්‍රියශීලී. උන්වහන්සේ අපි දන්න විදිහට හොඳ සිල්වත් භික්ෂූන් වහන්සේ නම. උන්වහන්සේ ධර්ම දේශනාවත් ඉතාම හොඳට පැහැදිලිව දේශනාවත් කරනවා. දැන් මේ දේශනාව අහගෙන හිටියට පස්සේ යම් කිසි කෙනෙකුට ඒ හාමුදුරුව කොහෙද දන්නේ වැඩ ඉන්නේ උන්වහන්සේ මුණ ගැහෙන්න යන්න ඕන. උන්වහන්සේ දකින්න ඕන. උන්වහන්සේට දානෙ ටිකක් දෙන්න ඕන. අපේ පන්සලටත් වැඩමව ගන්න ඕන. මෙහෙම හිතෙනවා. දැන් මේ හිතෙන එක රාගයද සද්ධාවද? එහෙම අපිට කියන්න බෑ එකවර. ඒ මොකද? ඒක පිරිසිදුම සද්ධාව වෙන්නට පුළුවන්. ඇයි ඒ සද්ධාවේ තියෙන ගති ලක්ෂණ තමයි දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනෙය්‍ය මච්ඡේර මලං සවේ සද්ධෝති වුච්ඡති. සද්ධාවන්තයාගේ ස්වභාවය තමයි දස්සන කාමෝ සීලවතං. සිල්වතුන් දකින්න කැමති වෙනවා. දැන් ඒ ස්වාමින් වහන්සේ සිල්වත් කෙනෙක් නම් උන්වහන්සේ දකින්න කැමැතිවීම අපරාධයක් නෙමෙයි. ඒක සද්ධාවේ ලක්ෂණයක්. ඊළඟට සද්ධම්මං සෝතු මිච්ඡති. උන්වහන්සේ කියා දෙන දහම් කරුණු ආයෙත් අහන්න ඕන, ආයෙත් උන්වහන්සේගේ බණක් අහන්න ඕන. එහෙම හිතෙන එක අපරාධයක් නෙමෙයි. ඒක සද්ධාවේ ලක්ෂණයක්. විනේය මච්චේර මලං මසුරු මල දුරු කරලා දන් දෙන්නට කැමති බව සද්ධාවේ ලක්ෂණයක්. එනිසා ඒ තනත්තාගේ මනසේ අර හාමුදුරුවෝ ගැන ඇතිවෙච්ච හැඟීම සම්පූර්ණයෙන් පිරිසිදුම සද්ධාව වෙන්නට පුළුවන්. හැබැයි අවාසනාවට වගේ රාගයේ හිත් ඔය ලක්ෂණ ඔක්කොම තියෙනවා. මොකද්ද රාගයේ තියෙන ලක්ෂණ? දස්සන කාමෝ දකින්න කැමති. රාගයෙන් බැඳුනහම ඒ ස්ත්‍රිය හෝ ඒ පුරුෂයා නැවත නැවත දකින්න කැමති. ඊළඟට ඒ තනත්තාගේ හඬ අහන්නට කැමති. ඊළඟට තමන් සන්තක දේවල් දෙන්න කැමති, පරිත්‍යාග කරන්න කැමති. ඒ නිසා නැවත දකින්න ඇති වෙන කැමැත්ත, කටහඬ අහන්න ඇති වෙන කැමැත්ත, තමන් සන්තක දේ පරිත්‍යාග කරන්න ඇති වෙන කැමැත්ත රාගය වෙන්නටත් පුළුවන්. දැන් අපේ මනසේ මතුවුණු මේ භික්ෂූන් වහන්සේ ගැන ප්‍රසාදය රාගයද සද්ධාවද කියලා දැන් අපි කොහොමද වෙන් කරගන්නේ? එක වගේම ලක්ෂණ දෙකේම තියෙනවා. මේක හඳුනගන්නට නම් අපට වෙන් කරගන්න වෙනවා රාගයට ආවේනික ගති ලක්ෂණ මොනවද? සද්ධාවට ආවේනික ගති ලක්ෂණ මොනවද? ඉතින් ඒක පොතෙන් ඉගෙන ගන්නට බෑ ඒක අහලා ඉගෙන ගන්නට බෑ ඒක නිකන් හිතලා තේරුම් ගන්නට බෑ යලි යලි Tamanගේ මනස ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕන එහෙම ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට තමයි අපට හඳුනා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපට ක්‍රම දෙකක් පෙන්වලා දෙනවා. එහෙම ප්‍රත්‍යවේක්ෂා කරලා බුදුරජාණන් වහන්සේ අපට ක්‍රම දෙකක් පෙන්වලා දෙනවා. කොහොමද කුසලය සහ අකුසලය ප්‍රත්‍යවේක්ෂා කරලා හරියට හඳුනාගන්නේ? එකක් තමයි හේතුව විමසා බලන්න ඕන. අනිත් එක තමයි ඵලය විමසා බලන්න ඕන. හේතුව විමසා බලනවා කියන්නේ දැන් ස්වාමින් වහන්සේ ගැන අපට උන්වහන්සේ දකින්න ඕන නැවත බණ අහන්න ඕන උන්වහන්සේට දානයක් දෙන්න ඕන කියලා හිතුනොත් හාමුදුරුවෝ ගැන ඇතිවෙච්ච නිසා ඒක සද්ධාවයි කියලා මතු පිටින් තීරණය කරන්නේ නැතිව අපි යලි යලි සිතා බලන්නට ඕනේ මේ කැමැත්ත ඇති උනේ කවර මූලයකින්ද මට උන්වහන්සේ ගැන පැහැදිලි නැති උනේ මොකක් නිසාද උන්වහන්සේ කියපු කවර ධර්මකාරණේ නිසාද? අන්න එහෙම විමසන්නට ඕන. එහෙම විමසීමක් නැතිනම් අපි දන්නේම නැතුව උන්වහන්සේගේ රූපයට, උන්වහන්සේගේ කටහඬට, උන්වහන්සේගේ කතා විලාසයට, උන්වහන්සේගේ හැඩයට ඒ බාහිර බොහෝ දේවල් වලට අපි ඇලෙන්නට පුළුවන්. ඒ නිසා රාගයේ විවිධ ස්වરૂප තියෙනවා. ඒ ස්වરૂප අපි හරියට තේරුම් ගන්නට නම් මේක කවර මූලයකින්ද ආවේ කියලා අපි සොයා බලන්නට ඕන. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අපි ගුවන්විදුලියේ ධර්මදේශනාවක් කරලා මේ ස්වාමින් වහන්සේගේ දුරකථන අංකය මේකයි කියලා ගුවන්විදුලියේ කිව්වොත් එක දවසකට දුරකථන පණිවිඩ 100ක් විතර එනවා. බණ අහපු අය. එතකොට මේ ගොඩාක් දෙනා කියන්නේ ආම්දුනේ හරි හොඳ බණක් අනේ කාලය ගත වුණා දැනුනේ නැහැ. අපි හිටගත්තු තැන හිටගෙන ඇහුවා ඉඳගත්තු තැන ඉඳගෙන ඇහුවා කනට මී පැණිවක් කරන්න වගේ දැන් ඒ වැඩි දෙනෙක් අහලා තියෙන්නේ මොනවද හඬ විතරයි ඔය අතර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා බණ අහපුවායි ඒගොල්ලෝ කියන්නේ කාලය ගියා දැනුනේ නෑ කනට මී පැණිවක් කරනවද ඉටිවක් කරනවද ඒ කතන්දර නෙමෙයි ඒ අය කියන්නේ ඔබ වහන්සේ මේ කියා දීපු ධර්ම කාරණේ අපිට ගොඩක් ප්‍රයෝජනවත් වුණා මගේ මෙන්න මේ දුර්වලකම මම අද හරියට තේරුම් ගත්තා. ඒ ධර්ම දේශනාව අහලා මෙන්න මේ ගුණය කොහොමද හඳුනාගන්නේ කියලා මං හරියට අද තේරුම් ගත්තා ඒ ධර්ම දේශනාව අහලා. ස්වාමින් වහන්සේ ධර්ම දේශනාව මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඔබ වහන්සේගේ නැවත ධර්ම දේශනාවක් තියනවාද අපට අහන්න ක්‍රමයක් තියනවාද? අන්න එහෙම විමසනවා ඒ දේශනාවෙන් තමන්ගේ මනස ප්‍රත්‍යවේක්ෂා කරලා කුසලය අකුසලය හඳුනා ගන්න, ಗುಣධම් වඩන්න යම් සහායක් ලබාගත්තු අය කලාතුරකින් එහෙම කතා අනිත් වැඩි දෙනෙක් පැහැදිලා තියෙන්නේ දහමට නෙමෙයි වෙන වෙන බාහිර කාරණාවට. ඉතින් මේ බාහිර කරුණු වලට පැහැදිලා මම නම් කැමති අර හාමුදුරුවන්ටයි මම නම් ඒ හාමුදුරුවන්ගේ බණ විතරයි අහන්නේ එකම හාමුදුරු නමක්ගේ බණ ඇහුවත් වරදක් නෙමෙයි හැබැයි අපි සිතා බලන්න ඕන ඇයි මම ඒ හාමුදුරුවන්ගේ බණ විතරක් අහන්නේ? ඇයි මං ඒ හාමුදුරුවන්ට විතරක් කැමති? ඇයි මට උන්වහන්සේ නැවත නැවත දකින්න ඕන කියලා හිතෙන්නේ? අන්න එහෙම කාලයක් ප්‍රත්‍යවේක්ෂා කරන හාමුදුරුවෝ සම්බන්ධව විතර නෙවෙයි මම මේ හාමුදුරුවෝ උදාහරණයට ගත්තේ මේක තේරුම් ගන්න පහසු නිසා. කවුරු ගැන වුණත් අපට ප්‍රසාදයක් ඇති වෙනකොට යලි යලි විමසා බලන්න ඕන මේ ප්‍රසාදයේ ඇතිවෙච්ච මූලය කුමක්ද අන්න මූලය පරීක්ෂා කරනකොට එතන තියෙන්නේ මනසේ කම්පනයක් නක් වික්ෂිප්ත බවක් නක් සංසුන් බවක් නෙවෙයි නක් මනස කලම්බණය කරන ගතියක් නක් ඊළඟට මනසේ නොසන්සුන් ගතියක් නක් පීඩාකාරී ගතියක් නක් ඊළඟට දකින්නකම් ඉවසුන් නැති ගතියක් නා. කටහඬ ඇහෙනකම් ඉවසුන් නැති ගතියක් නා. කුතුහලයක් නා. අන්න ඒ වගේ ගතියක් නම් තියෙන්නේ පරිස්සම් වෙන්නට ඕන ඒක සද්ධාව නොවෙන්නට බොහෝ කොට ඉඩ කඩ අන්න ඒ වගේ අපි නැවත නැවත පරීක්ෂා කරලා අපේ මනසේ දැන් රාගය බරපතල විදිහට ඇති වෙනකොට ద్వේෂය බරපතල විදිහට ඇති වෙනකොට අපිට හඳුනා ගන්න පුළුවන්. හැබැයි සියුම් විදිහට මතු වෙනකොට අපිට තෝරගන්න බෑ මේ රාගයේද මේ ద్వේෂයේද. පිනතුනි ద్వේෂය මතු වෙන්නට පුළුවන් මෛත්‍රිය වගේ. ద్వේෂයයි මෛත්‍රියයි හාත්පසින්ම වෙනස්. නමුත් කෙනෙක් තුල ద్వේෂය මතු වෙන්න පුළුවන් මෛත්‍රිය වගේ කරුණාව වගේ. ඒ කොහොමද? දැන් අපි හිතමු ගැරන්ඩියෙක් ගෙම්බෙක් අල්ලගෙන ඉන්නවා. අර ගෙම්බා කෑ ගහනවා. කෑ ගහනකොට අපට හිතනවා අනේ මේ සතා මැරෙනවා මෝ ඉක්මනට බේරන්න ඕනේ ඊට පස්සේ අපි ගිහිල්ලා අර ගැරන්ඩියාගෙන් මේ සතාව බේරන්න උත්සාහ කරනවා. අරු අතාරින්නේ නැහැ. ඊට පස්සේ මුලින් වැලි ගහනවා. ඊට පස්සේ දණ්ඩක් අරන් ගහනවා. අන්තිමට ලාම්පු තෙලුත් ගහලා දැන් ගැරන්ඩියාට මොකද්ද වෙන්නේ කියන කතාවක් ඔළුවේ නෑ. ගෙම්බබේරණ්ඩ දඟලනවා. ගෙම්බබේරණ්ඩ දඟලලා ඉවරනකොට ඌත් අර දත් වලට අහු වෙලා විස වැදිලා නිසා ඌ බේරෙන්නෙත් නෑ. අන්තිමට ගැරන්ඩියාටත් ලොකු හානියක් වෙනවා. ඇයි මේ? කරුණාවේ වේසෙන්, මෛත්‍රියේ වේසෙන් ඇවිත් තියෙන්නේ මොකක්ද? මම කැමති විදිහට දේවල් සිදු නොවෙනකොට ඒකත් එක්ක ගැටෙන ඒකට විරුද්ධව ක්‍රියා කරන ගතිය විනා මෛත්‍රියවත් කරුණාවවත් නෙමෙයි. අසරණ අම්මා තාත්තා කෙනෙක් බස් හෝල්ට් එකේ අසරණව හිටියොත් අපි ළඟට ගිහිල්ලා ඇහුවෙන් පස්සේ ඇයි අම්මට දරුවෝ නැද්ද? ඇයි මේ මේ මහමග ඉන්නේ? අනේ මෙච්චර දරුවෝ හැදුවා පුතේ කවුරුවත් සලකන්නේ නැහැ. දැන් මෙහෙම කියනවා ඇහෙනකොටම අපේ මනසට මොකද වෙන්නේ? එකපාරට ලොකු ආවේගයක් එනවා. මෙච්චර දරුවෝ හදලා හොඳක් වෙන්නේ නැහැ මේ දරුවන්ට නම් මේ අම්මා මහමගට දාලා. දැන් මේ මොකද්ද එන්නේ? අපට කරුණාව වගේ හිතුණාට තනිකරම අර දරුවෝ ගැන ද්වේෂයක් මනසේ ඇති අන්න ඒ වගේ පින්නතුනි මේ කුසල් අකුසල් වචන දෙකෙන් පැහැදිලි වෙනසක් තිබුණාට බණෙන් අහනකොට පොතෙන් කියවනකොට අපිට මේවා වැටහුණාට මනසේ මතුවෙනකොට හරීම සූක්ෂම විදිහට මතුවෙනවා සැනකින් කුසලය තිබිලා අකුසලයේ බවට මාරු වෙනවා ඊළඟ සිතේදී මොකද හැම විටම අපට එකම හිතක් නෙමෙයිනේ තියෙන්නේ එකම මනෝභාවයක් නෙමෙයිනේ තියෙන්නේ වහාම වෙනස් වෙනවා ඒ වෙනස් වෙන්නේ සූක්ෂම විදිහට අපේ මනසට අනුකූල විදිහට අපේ සිතුම් පැතුම් වලට අනුකූල විදිහට ඉතින් අනුකූල වෙනකොට එතන මෝහය තියෙන නිසා අඳුරු කරනවා වහනවා අපි දිගු කලක් සති සම්පජඤ්ඤයෙන් විමසලා බලලා නැති නිසා ප්‍රඥාවෙන් හඳුනගෙන නැති නිසා අපිමත් රැවටෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මුලින්ම අපි කුසල් අකුසල් තේරුම් ගන්නට ඕනේ තේරුම් ගන්නට කරන්න පුළුවන් එක් දෙයක් තමයි මූලය විමසා බලන්න ඕන. කවර මූලයකින්ද මේ මනෝභාවය මතුනේ? අන්න එහෙම සොයලා බලලා මේක කුසලයක්ද අකුසලයක්ද කියලා වෙන් කරගන්න. දෙවැනි ක්‍රමය තමයි ඵලය විමසා බලන්න ඕන. දැන් මේ මනෝභාවය ඇති වුනහම මම ක්‍රියා කරන්නේ කොහොමද? මගේ හිතට දැනෙන්නේ සංසුන් බවක්ද නොසන්සුන් බවක්ද? ඊළඟට මගේ ගතට දැනෙන්නේ පීඩාවක්ද සහනයක්ද දැන් මම මේ කරන්න උත්සාහ කරන්නේ ඥානවන්ත විදිහේ වැඩක්ද නැද්ද අර මනෝභාවය විසින් පෙළඹිලා මම මේ ගන්න යන තීරණය නිවැරදි තීරණයක්ද නැද්ද මේක කළාම මොකද්ද වෙන්නේ අන්න එහෙම ඒක ක්‍රියාත්මක වෙනකොට තමන්ගේ සිතට ගතට සහ බාහිර ලෝකයට මොකද්ද වෙන ප්‍රතිඵලය කියලා යලි යලි විමසා බලන්නට අන්න ඒ විදිහට දීර්ඝ කාලයක් හේතුව ඵලය වශයෙන් විමස විමසා බලනකොට තමයි අපට වටහා ගන්නට පුළුවන් වෙන්නේ මේ කුසලයයි මේ අකුසලයයි කියලා. ඉතින් අකුසලය මතුවෙන මොහොතේ Tamanගේ ගත සිතට පීඩා කරනෝ, සිත කිලිටි කරනෝ, සිත ආවරණය කරනෝ, සිත අඳුරු කරනෝ සහනය නැති කරනෝ ලෝකෙට අනර්ථය ඇති කරනෝ ඒක කවදා හරි විපාක දෙනකොටත් තමන්ටත් පීඩා ඇති කරනවා අනුන්ටත් පීඩා ඇති කරනවා. ඉතින් මේ ගති ලක්ෂණ සිහි කල්පනාවෙන් යුක්තව තමන්ගේ මනසේ මොන පැත්තටද ක්‍රියාත්මක වෙන්නේ කියලා පරීක්ෂා කරන ඥානවන්තයෙකුට තමයි මේ කුසලයයි අකුසලයයි කියලා දැක ගන්න පුළුවන් වෙන්නේ. එහෙම දැක ගන්න පුළුවන් නම් එපමණකින්ම ඒ තනත්තා සම්මා දිට්ඨිය ඇති කෙනෙක් බවට පත් වෙනවායි කියලා සරියුත් මහරහතන් වහන්සේ සම්මා දිට්ඨි සූත්‍රයේ දේශනා කළා. එතකොට කුසල් අකුසල් කියලා පොතෙන් ඉගෙනගෙන නෙමෙයි. අකුසල් කියන්නේ මොනවද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුන වාච, පරුස වාච, සම්පප්පලාප, අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි අපිට කියන්න පුළුවන්. ඒවැ ගති ලක්ෂණ මොනවද කිව්වත් අපිට කියන්න පුළුවන්. කුසල් මොනවද කියන්න කිව්වොත් අපට පුළුවන් ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දාණයෙන් වැළකීම, දාන, සීල, භාවනා, පාරමිතා ධර්ම, බෝධිපාක්ෂික ධර්ම අපට ඕන තරම් කියන්න පුළුවන්. ඒ වුණාට අපේ මනසේ මතුවෙන ආකාරය නිවැරදිව දකින්නට පුළුවන් අන්න නිවැරදි දෘෂ්ටිය, නිවැරදි දැක්ම එතනයි අපේ මනසේ සම්මාදිට්ඨිය හටගන්නේ. දැන් මේ අකුසල සමාපatti සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අපේ මනසේ ප්‍රතඥන සිතේ මේ අකුසලය යලි යලි මතුවෙනවා ඒකට විශේෂ හුරුවක් පුරුද්දක් අපි මේ ජීවිතයේ ඇති කරගත්තේ නැති වුණාට අනන්ත සසරේ අපේ මනස පුරුදු වෙලා තියෙන ඇබ්බැහි වෙලා තියෙන එකට. ඒ නිසා નિરાයාසයෙන්ම සිහි කල්පනාවෙන් නොසිටින හැම මොහොතකම අපේ මනසේ අකුසල් තමයි මතුවේ. දැන් සමහරු නම් කියනවා හාමුදුරනේ අපි ඉතින් පන්සල් ගියේ නැති වුණාට පින්කම් කළේ නැති වුණාට අපි හැමදාම සිල් ගන්න ගියේ නැති වුණාට අපි පව් කරන්නේ නැහනේ හාමුදුරනේ අපි අකුසල් කරන්නේ නැහනේ අපි ඉතින් gedට වෙලා නිස්සබ්දව ඉන්නවා එහෙම හිතුවට ඇයි එහෙම කියන්නේ කුසල් අකුසල් කියන්නේ මොනවද කියලා අඳුරන්නේ නැහැ ඒ අය අකුසල් කියලා හිතාගෙන ඉන්නේ ලෝකෙට අනතුරු කිරීම පමණයි. ලෝකෙට අනතුරු කළත් නොකළත් තමන්ගේ සිත කිලිටි කරනවා නම් අඳුරු කරනවා නම් එතන ඇති වෙන්නේ අකුසලය. දැන් ඊයේ හවස අපි බෝධින් වහන්සේ ළඟ ගිලන්පස බුද්ධ පූජාවක් තියන්නට සූදානම් කරනකොට අම්මා කෙනෙකුයි තව කුඩා දරුවෝයි ආවා. ඇවිදින් වටේ මල් ආසන සුද්ධ කරන්න පටන් ගත්තා. ඉතින් එතුමිය කිව්ව කතාව මට හරියට හිතට ඒක තදින් දැනුණා මම මේ අපේ ස්වාමින් වහන්සේලාටත් කිව්වා. එතුමිය කිව්වා මොකද අපේ අක්කලා හැම කතා කළා එතුමියත් එක්කලා. කතා කරනකොට එතුමිය කිව්වා මේ ගෙදරට වෙලා එක එක කතන්දර බල බලා මනස අවුල් කරගන්නවට වැඩිය හවසට ඇවිල්ලා මේ මල් ආසනයක් සුද්ධ කරලා ආසන ටික සෝදලා දාලා මේ මලුව අමදලා කුසලයක් කරගෙන ගිහින් අපි නිදාගන්න. ඒක අපේ ජීවිතයට ලොකු සහනයක්, ලොකු යහපතක්. එතකොට එතුමිය කිව්ව කතාව තමයි ගෙදරට වෙලා ටීවී එකේ මොකක් හරි කතාවක් බල බලා අහහා ඉඳලා ඒකෙන් ඔලු මනස අවුල් කරගන්නවට වැඩිය මේ බෝධින් වහන්සේ ළඟට ඇවිල්ලා බෝමලු අතු ගාලා ඒ මල් ආසන සුද්ධ කරලා අපි හැමදාම මේක පුරුද්දක් හැටියට හවසට ඇවිදින් කරනවා. ඒ එහෙම කරන්න පුළුවන් වෙන්නේ නෑ ඉතින් අපි පව් කරන්නේ නෑනේ. අපි gedara හිටියත් ඉතින් අමුතුවෙන් පන්සල් ගියේ නැති වුණාට අමුතුවෙන් සිල් ගත්තේ නැති වුණාට අපෙන් කාටවත් කරදරයක් වෙන්නේ නෑනේ. එහෙම නිකන් මතු පිටින් ලාමකව හිතන කෙනාට කුසල් අකුසල් වැටහෙන්නේ නෑ. Tamange මනසට මොකද වෙන්නේ කියන එක ගැන පරීක්ෂා කරන කෙනාට තමයි අර තමන් කැමති සින්දුවක් ඇහුවත් ටෙලි නාට්‍යයක් බැලුවත් ඒ හැම මොහොතක මොනවද ලෝභ දේශ මෝහ ප්‍රවෘත්ති හැම මොහොතකම මතුවෙන. ඉතින් ඒවා අපට දැනෙන්නේ අපේ සිත ගැන කල්පනාවෙන් බැලුවොත් පමණයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනන්ත සසරේ අපේ මනස ඇබ්බැහි වෙලා තියෙන්නේ අන්නේ විදිහේ ලෝභ, ද්වේෂ, මෝහ මුල් කොටගෙන ක්‍රියාත්මක වෙන අකුසලයන්ට අපි නොදැනුවත්වම ඒ අකුසලය දිනපතා අපි වඩනවා. ඒකට කියනවා අකුසල භාවනා කියලා. භාවනා කියන්නේ වඩවනවා. දැන් අපට අද භාවනා කිව්ව ගමන් මොකද්ද මතක් වෙන්නේ? අනේ හාමුදුරනේ මට නම් වාඩි වෙලා ඉන්න බෑ භාවනා කරන්න. මට නම් කොන්ද කෙලින් තියාගෙන ඉන්න අමාරුයි ඇක්සිඩන්ට් එකක් වෙලා. මට නම් වෙලාව නැහැ භාවනා කරන්න. කාර්ය බහුලයි. මේ ළමයිත් එක්කලා කරන්න බෑ. මේ රස්සාව නිසා කරන්න බෑ. දැන් අපිට භාවනා කියනකොටම කකුලේ අමාරුවයි තුනටි අමාරුවයි වෙලාව නැති එකයි ওই ටික තමයි මතක් වෙන්නේ. ඇයි අර වටපිට දේවල් මතක් වෙනවා මිසක් භාවනා කියන්නේ මොකද්ද කියන එකේ අර්ථය අපේ මනසට ගොඩක් දෙනෙකුගේ හරියට ග්‍රහණය වෙලා නැහැ. මොකද්ද භාවනා කියන වචනේ තේරුම? භාවනා කියන්නේ වඩවනවා, වැඩි දියුණු කරනවා. මොකද්ද? සිත. චිත්ත භාවනා. සිත වැඩි දියුණු වෙන්නේ காரணා තුනකින්. සිතේ තියෙන දුර්වලකම් හඳුනාගෙන ටික ටික අයින් කරගන්නට ඕන. සිතේ මතු කරගත යුතු ಗುಣ හඳුනාගෙන ටික ටික දියුණු කරගන්නට ඕන. ලෝක ධර්මතාවයන් ප්‍රඥාවෙන් අවබෝධ කරන්න ඔන්න ඔය වැඩ තුනෙන් තමයි අපේ මනස දියුණු වෙන්නේ සංවර්ධනය. සියලු බුදුවරුන්ගේ අනුශාසනාවේ කියවෙන්නේ ඔය කාරණා තුන. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. පව්කම් වලින් වළකින්න කුසල් කරන්න සිත පිරිසිදු කරන්න. සිත පිරිසිදු කරන්න අර වැඩ තුන කරන්න ඕන. මනසේ මතුවෙන දුර්ගුණ, දුර්වල මනෝභාවයන්, සිත කිලිටි කරන ක්ලේශ ධර්ම, පාප ධර්ම, අසත් ධර්ම හඳුනාගෙන දුරු කරන්නට. ගුණ ධර්ම, සත් ධර්ම, බෝධිපාක්ෂික ධර්ම, පාරමිතා ධර්ම අවදි කරන්න. ඊළඟට ප්‍රඥාවෙන් ලෝක ධර්මතා වටහා ගන්නට උත්සාහ කරන්න. ඉතින් මේ වැඩ තුනයි කරන්න ඕන. ඒක වාඩි වෙලාද කරන්නේ, හිටගෙනද කරන්නේ, කතා කර කරද, ඇවිද ඇවිදද ඒක නෙමේ අදාළ හැම භාවනාවක්ම වාඩි වෙලා කළ යුතුයි කියලා බුදුහාමුදුරුවෝ කොතනකවත් දේශනා කරන්නේ සතිපට්ඨාන සූත්‍රය අරගෙන බලන්න කායානුපස්සනාව හැටියට ප්‍රධාන භාවනා කොටස් 6ක් කියනවා. මොනවද? ආනාපාන සති ඉරියාපත මානසිකාර ඊළඟට චතු සම්පජඤ්ඤ ඊළඟට පටික්කුල මානසිකාර ධාතු මානසිකාර සහ නව සීවතික කියන්නේ අසුබ මේ කොටස් 6න් පළවෙනි කොටස තමයි ආනාපාන සති අන්නේ ආනාපාන සතිය ගැන කියන්න ගිහින් විතරයි බුදුරජාණන් වහන්සේ පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරයන්කෙන් වාඩි වෙලා කය කෙලින් තියාගන්න කියලා කියන්නේ ආනාපාන සතියට විතරයි ඉරියාපත මානසිකාරයට ඉරියාපත මානසිකාරය කියන්නේ ඇවිදිනවා නම් සිහියෙන් යුක්තව ඇවිදින්න නිදා ගන්නවා නම් සිහියෙන් යුක්තව නිදා ගන්න වැඩක් කරනවා නම් සිහියෙන් යුක්තව ඒ කටයුත්ත කරන්න වාඩි වෙලා ඉන්නවා නම් සිහියෙන් යුක්තව වාඩි වෙලා හිටගෙන ඉන්නවා නම් සිහියෙන් යුක්තව හිටගෙන යම් යම් විදිහකටද කය පවතින්නේ ඒ ඒ විදිහට සිහිනුවණ අවදි කර ගැනීම. ඒකට වාඩි වෙලාම ඉන්න ඕන කියලා එකක් නැහැ. සතර ඉරියව්වේ. ඊළඟට චතු සම්පජඤ්ඤය. චතු සම්පජඤ්ඤයට එක ඉරියව්වක් නැහැ. මොකද්ද චතු සම්පජඤ්ඤය කියන්නේ? අත දිගාරිනකොට, කකුල දිගාරිනකොට, වටපිට බලනකොට, යමක් කරන්න හිතනකොට හැම මොහොතෙම ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න මේ කරන්න යන්නේ මොකටද? මං අත දිගාරින්න හදන්නේ මොකටද? කකුල දිගාරින්න හදන්නේ ඇයි? ඒකේ අර්ථය. අර්ථය විමසා බලන්න ඕනේ. ඒකට කියනවා සාත්තක සම්පජඤ්ඤ. ඊළඟට කකුල දිගාරින්න ඕන හැබැයි මෙතන දිගාරින එක සුදුසුද? අතපය දිගාරින්න ඕන නිකන් ඇඟමැලි කඩන්න වගේ හිතෙනවා. හැබැයි මෙතන ඇඟමැලි කඩන එක සුදුසුද? ඈනුමක් අරින්න වගේ ඕන කියලා හිතනවා. හැබැයි මේ වෙලාවේ ඈනුම් අරින එක හොඳද? එතකොට ඒක අර්ථවත් වෙන්නට පුළුවන් තමන්ගේ අලසකම දුරු කරන්න. හැබැයි මේ වෙලාවේ එකට සුදුසුද? මේ අවස්ථාව සුදුසුද? මේ තැන සුදුසුද? එතකොට තමන්ට වැසිකිලි කැසිකිලි යන්න ඕන වෙනවා. ඒක අර්ථවත් දෙයක්. මල පහ මල පහ කිරීම ඒ ශරීර පිරිසුදු කරගන්න නිරෝගීකමට ඒක අවශ්‍ය. හැබැයි මේ මෙතන ඒක සුදුසුද? මේ ඉන්න තැන ඒකට යෝග්‍ය තැනද? අන්න සාත්තක වශයෙන් අර්ථවත්ද කියලා විමසා බලන්න ඕන. ඒ වගේම මේ තන අවස්ථාව ඒකට යෝග්‍යද කියලා විමසා බලන්න ඕන. අර්ථවත්ද කියලා බලන එක සාත්තක සම්පජඤ්ඤය, අවස්ථාව සුදුසුද කියලා බලන එක සප්පාය සම්පජඤ්ඤය. ඊළඟට මම මේක සිහියෙන්ද කරන්නේ? ගෝචර සම්පජඤ්ඤය. ඊළඟට මම සත්වයේ පුද්ගලයෙක් ආත්මයක් කියලා හිතාගන්න කරන්න එහෙම නැත්නම් නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන හැටි නුවණින් දකිමින්ද අසම්මෝහ සම්පජඤ්ඤ මෙන්න මේ විදිහට චතු සම්පජඤ්ඤය කියන්නේ සාත්තක සප්පාය ගෝචර අසම්මෝහ වශයෙන් තමන්ගේ ප්‍රඥාව අවදි කරගෙන අතප්පයක් හෙලෙව්වත් ඒක කරන්නට පුහුණු වෙන එකයි. ඒව නැතුව වාඩි වෙලා ඉන්න එක විතරක් නෙමෙයි. ඊළඟට පටික්කුල මානසිකාරයේදී දෙතිස් කුණපයන් සිහිකනේ වාඩි වෙලාද හිටගෙනද කතාවක් නැහැ ඒකට. ඊළඟට චතු ධාතු අවත්තාන පටවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු වශයෙන් මේ කය බෙද බෙදා බලන්න. ඒක වාඩි වෙලාද හිටගෙනද සතපෙන ඉරියව්වේද ඒකේ ගැටලුවක් නැහැ. ඊළඟට නවසීවතික මල කඳක් දිහා බලාගෙන මරණය සිහි කිරීම. අසුබය සිහි කිරීම. ඒකට ඉඳගෙනද හිටගෙනද කියලා නියමයක් නැහැ. එහෙමනම් වාඩි වෙලාම කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රධාන භාවනා ක්‍රමය මොකද්ද? ආනාපාන සතිය. අනෙකුත් සමත භාවනත් වාඩි වෙලා කිරීම යෝග්‍යයි ඒකාග්‍රතාවය දියුණු කරගන්න. නමුත් විදර්ශනාවට වාඩි විය යුතුමයි කියලා නියමයක් නැහැ. නිසා භාවනා කියනකොටම අපට ඇති වෙලා තියෙන වැරදි ආකල්පයක් තමයි වාඩි වෙන්න ඕන, එකතැන ඉන්න ඕන, කකුල් නමාගෙන ඉන්න ඕන, කොන්ද කෙලින් තියාගන්න ඕන, අනිත් වැඩවලින් අයින් වෙන්න ඕන. කාර්ය බහුල නොවෙන්න ඕන. මේ අනිත් අනිත් දේවල් එක්කලා මේක කරන්න බෑ. ඉතින් දැන් ඔය ටික ඔක්කොම හරියනකම් බලා ඉන්නකොට කවද්ද ඔය ටික ඔක්කොම හරියන්නේ? ඒ දවස අපි කාටවත් උදා වෙන්නේ නැහැ ගිහියෙකුට තියා පැවිද්දෙකුටවත් ඒ දිනේ උදා වෙන්නේ නැහැ. ඇයි මාව පැවිදි කරපු නායක මහින්පාණන් වහන්සේ කෑගල්ලේ විද්‍යාවාස පිරිවෙනේ මිනුවංගමේ ඥානානන්ද නායක හාමුදුරුවෝ. උන්වහන්සේට මම පැවිදි වෙලා ටික කාලෙකින් අවුරුදු 14 දී අපි පැවිදි වුණේ අවුරුදු 18 20 වෙනකොට මට ඕන වුණා ටිකක් හිත සංසුන් කරගන්න භාවනාව කියන්නේ මොකක්ද කියලා සොයන්න අධ්‍යයනය කරන්න ඕන. උන්වහන්සේ මට අවශ්‍ය සියලු පහසුකම් සකසලා දුන්නා. අවශ්‍ය මඟ පෙන්වීම කළා. ගුරුවරු මුණගස්සලා දුන්නා. හැබැයි උන්වහන්සේ නිතරම කිව්ව තමයි මම නම් භාවනා කරනවා නම් මේ පන්සල් අතෑරලා මේ ඔක්කොම අතෑරලා කැලේකට ගිහින් තමයි මම භාවනා කරන්නේ. උන්වහන්සේ එහෙම කිය කියා හිත හිතා හිටියා මීට අවුරුදු කීපයකට කලින් උන්වහන්සේ අපවත් වුණා. එතකන් උන්වහන්සේට පන්සලෙන් අයින් වෙන්නත් බැරි වුණා. කැලේකට යන්නත් බැරි වුණා. ඒ නිසා ඉතින් භාවනා කරන්නත් බැරි වෙන්න ඇති. මොකද උන්වහන්සේගේ දැඩි ආකල්පය තිබුණේ කැලේකට ගිහින් තමයි මේක කරන්නේ. පන්සලෙන් අයින් වෙලා තමයි මේක එහෙම හිත හිතා හිටියොත් ඒ අපි හිතන ලෝකය කවදාවත් ගිහියෙකුට තබා පැවිද්දෙකුටවත් ඒ විදිහෙන් සම්පූර්ණ කරගන්නට පහසු නැහැ. ඒ නිසා කැලේකට යන්න පුළුවන් වුණොත් ආරණ්‍යයකට යන්න පුළුවන් වුණොත් එහෙම කරන එක වෙනම දෙයක්. දැන් අපි ඉන්න තැන මේක කරන්නේ කොහොමද කියලා පුහුණුුනේ නැතිනම් අපේ කාලය හුඟක් අපත යනවා ಗುಣධම් වඩා ගන්න තියෙන අවස්ථා. දැන් අපි කිව්වා මේ අකුසල සමාපatti සූත්‍රය ඊටාත්ම වැදගත් කියලා. ඇයි ඒ? කුසල භාවනාව කරන්න තමයි කකුල් වකුටු කරගන්න ඕන කොන්ද කෙලින් තියාගන්න ඕන අතක් උඩ අතක් තියාගන්න ඕන ඇස් පියාගන්නට ඕන විවේකී තැනකට යන්න ඕන කියලා හිතන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසල භාවනාව අපි හැම මොහොතකම මේ වැඩ කරන ගමනුත් කරනවා. ඒ කොහොමද? අපි හිතමුකෝ දැන් ඔන්න කීප දෙනෙක් එකතු වෙලා ඉන්න තැනක අපිත් කතා බහ කර කර ඉන්නකොට ඔන්න තව කෙනෙක් මොකක් හරි අපට නිකන් අව කැපෙන වචනයක් කියනවා. ඒ වෙලාවේ අපිට එකපාරට මේ කියපු කතාව තේරෙන්නේ අපිත් ඒකට hina වෙනවා. හැබැයි පස්සේ මතක් වෙනවා මේ කිව්වේ මේක නේද? අපි හිතමු දැන් කාර්යාලේ වැඩ කර කර ඉන්නකොටයි මේ කතාව ඇති වුනේ කියලා. දැන් හවස වැඩ ඉවර වෙලා ගෙදර එනවා. වාහනේ පදවගෙන හරි පාරේ බස් එකේ හරි එනකොට දැන් ඔන්න කල්පනා වෙනවා අර මනුස්සයා මේක නෙමේ කිව්වේ මට ඒ වෙලේ තේරුන්නේ දැන් එතන ඉඳන් මොකද්ද වෙන්නේ අර මනුස්සයා ගැන නොසතුටක් මනසේ වර්ධනය වෙන්න ගන්න. ආයෙත් මතක් වෙනවා ආයෙත් මතක් වෙනවා මතක් වෙන මතක් වෙන ගානේ මේ හැමෝම ඉස්සරහා මේ මනුස්සයා මට මෙහෙම කිව්වනේ. එතකොට මං මේ මනුස්සයාට කොච්චර උදව් කරලා තියනවද? මෙහෙමයි මෙහෙමයි ඕ මිනිස්සු ඉස්සර හිටියේ අපි මේතනට ගත්තේ දැන් ඒගොල්ලෝ ඔලුවට අත හොදන්නේ දැන් මෙහෙම මෙහෙම එක එක විදිහෙන් කල්පනා කරනවා ගෙදර ගිහිල්ලා ඇඳුම් ටික ගලවනකොටත් මතක් වෙනවා ඊළඟට ඇඟ හොද ගන්නකොටත් මතක් වෙනවා කෑම කනකොටත් මතක් වෙනවා ටීවී එක බල බලා ඉන්නකොටත් අරක මතක් වෙනවා නිදා ගන්න ගියාමත් මතක් වෙනවා පහවදා උදේ අවදි වුණාමත් මතක් වෙනවා ආයේ පහවදා ඔෆිස් එකට යනකොටත් මතක් වෙනවා ගිහිල්ලා දෙවනි දවසේ අර මිනිස්සයා මුණ ගැහෙනකොට දැන් පළවෙනි දවසේ අර වචනේ කියනකොටත් hina වෙලා යන්න තරම් අපට පුළුවන් වුණා. දෙවනි දවසේ hina වෙනවා තියා මූණ බලන්නවත් අපට හිතෙන්නේ නැහැ. අපි අහක බලාගෙන යනවා නුරුස්සන මනසින් දැන් දවසක් ඇතුළත අපේ මනසට මොකද්ද වෙලා තියෙන්නේ? පෙර නොතිබුණු ද්වේෂයක් ඒ පුද්ගලයා අරමුණු කරගෙන වර්ධනය වෙලා අන්න ඒකටයි භාවනා කියන්නේ. ඒකටයි භාවනා කියන්නේ. දැන් ඔය ඒ ඒ මනෝභාවය වැඩිලා මනසේ. දැන් වැඩුණේ කකුල් දෙක නවලා තියාගෙන ඉඳගෙනද? කොන්ද කෙලින් තියාගෙනද? ඇස් පියාගෙනද? වැඩ වලින් අයින් වෙලාද? අර සියල්ල කරන අතරතුරේ ඒ මනෝභාවය මනසේ වැඩුණා. ඒකට කියනවා අකුසල භාවනා කියලා. ඒ ක්‍රමයටම අපේ මනසේ කුසල් වඩන්නට පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අකුසලය තරම් දිගු කලක් අපි හුරු කරලා නැහැ කුසලය. අනන්ත සසරේ ස්වභාවයෙන්ම අකුසලයටයි ඇබ්බැහි වෙලා තියෙන්නේ. දැන් බලන්නකෝ අපි වල් පැලෑටි වවන්න කියලා 아무ත්වෙන් පොහොර දාලා වතුර දාලා ආවරණය කරලා එහෙම කරන්න ඕනද? නෑ උදලු ගාලා කපලා කොටලා දැම්මත් ගිනි තිබ්බත් බෙහෙත් ගැහුවත් වල් පැලෑටි වැවෙනවා. හැබැයි අපට අවශ්‍ය මල් පැලයක් බෙහෙත් පැලෑටියක් හදන්න ගියොත් ඉතින් ඒකට වතුර දාන්න වෙනවා පොහොර දාන්න වෙනවා ආවරණය කරන්න වෙනවා කෘමී සත්තුන්ගෙන් රැක ගන්න වෙනවා කීයක් ಜಾති කරන්න වෙනවද ඇයි හොඳ දේ ගොඩනගන්නට පහසු නෑ මේ භූමිය සැකසීලා තියෙන්නේ අර ඒකේ වැවෙන්න වඩා උචිත දේවල් තමයි ඒවා වල්පැලෑට හැටියට අපි හිතන්නේ අපට ඕනේ නැති නිසා නමුත් ඒවට තමයි පසුබිම හැදිලා තියෙන්නේ අපේ මනස තුලත් දීර්ඝ කාලයක් සසරේ ලෝභය, ద్వේෂය, මෝහය මුල් කොටගත්තු මනෝභාවයන්ට තමයි දිගු කලක් ඇබ්බැහි වෙලා තියෙන්නේ. අලෝභය, අද්වේෂය, අමෝහය මුල් කොටගත්තු මනෝභාවයන්ට නෙමෙයි. හැබැයි ඒවා නැවත නැවත නැවත නැවත අපි පුරුදු කරන්න උත්සාහ කළොත් පුරුදු කරගත්තට පස්සේ අර අකුසලයට වඩා ශක්ති ශක්තිමත් විදිහට අපට ඕන නම් කුසලය වඩන්නට පුළුවන්. හැබැයි ඒකට කලක් කැප වෙලා ඒක පුරුදු පුහුණු කරන්නට ඕන. ඉතින් මේ පුරුදු පුහුණු කරන්න තියෙන අවස්ථාව තමයි අපි නැති කරගන්නේ කාර්ය බහුල නිසා බෑ මට වාඩි වෙන්න බැරි නිසා බෑ මට කොන්ද කෙලින් තියාගෙන ඉන්න බැරි නිසා බෑ මෙහෙම නොයේ කතන්දර කිය කී අපි අතහැරගන්නේ මොකක්ද අර කුසලය වඩවන්නට පුළුවන් අවස්ථාව ඊළඟට අකුසල සමාපatti කියලා කිව්වේ අපි මුලින් කිව්ව අකුසලයට සමවදිනවා. කොහොමද සමවදින්නේ? දැන් සමහර වෙලාවට මටම අත්දැකීම් තියෙනවා පින්නතුනේ පන්සලේ ස්වාමින් වහන්සේලා දානේ වළඳන්න වඩින්න ගෙඩිය ගහනවා. ගෙඩිය කියලා කියන්නේ ලී වලින් හදපු ලී ගෙඩියකට එක්ක තට්ටු කරනවා නැත්නම් පොඩි සීනුවක් නාද කරනවා. අපේ පන්සලේ තියෙන සීනුව. ඒ සීනුව නාද කළාම මුළු පන්සල් වත්තේ කොහේ හිටියත් ඒ සීනු නාදය ඇහෙනවා. සමහර වෙලාවට අපි එතන ඉඳලා බම්බයක් එහා පැත්තේ කතා කර කර ඉන්නවා සීනුව ගහලා ගිහිල්ලා අපට ඇහිලා නැහැ. දැන් ඒ වෙලාවේ කම් බිහිරි වෙලා තිබ්බද? කන් වල අගුල් වැටිලා තිබ්බද? නෑ හොඳටම අපේ කනත් ප්‍රകൃතිමත් දුණා සද්දෙත් හොඳටම ඇහෙනවා. මොකුත් අසනීපයක් නැහැ. ඇයි එහෙනම් අර සීනුව ගන්න සද්ද ඇහිලා නැත්තේ? එච්චර තදින් අපි වෙනත් මනෝභාවයක ඉඳලා. ඒ මොකද්ද? මොනවා හරි මොකක් හරි වෙන කතන්දරයක ඉඳලා තියෙන වෙන මොකක් හරි ගැන කතා කර කර වෙනත් මානසික තත්ත්වයක. එතකොට එහෙම හිටියන් පස්සේ එතන ගන්ටාරේ ගහලා තියෙනවා ඒත් අපට ඇහිලා නැහැ. දැන් අපි භාවනා කරන්න ගිහිල්ලා වාඩි වුණාම ඔන්න අර පාරේ යන සද්දේ වාහනේ මේ හෝන් එක ගහන එකත් අපේ භාවනාවට බාධා. ඊට පස්සේ කුරුල්ලෙක් කෑ ගහන එකත් අපේ භාවනාවට බාධා. අනිත් එක්කෙනාගේ ටෙලිෆෝන් එක සද්ද වෙන එකත් අපේ භාවනාවට බාධා. ඊට පස්සේ වෙන එකක් ඕනේ ඔර්ලෝසුව තිබුණොත් ඒකේ තප්පර කට්ට ටොට්ටොක් ගාන එක පවා අපිට නිකන් යකඩ උලකින් අනින්න වගේ අපිට ඒක බාධාවක් වෙනවා කුසල භාවනාව. ඇයි අදාළ අරමුණෙහි අවධානය යොමු කරනව වෙනුවට අපේ මනස අර දියෙන් ගොඩට දාපු මාළුවෙක් වගේ සැලෙනවා මොකටද සුපුරුදු අරමුණු සොයන්නට අපේ හිත හැමතිස්සෙම උත්තේජනයක් ලබන්නේ ඇලීම් ගැටීම් වලින් එක්ක ඇලෙන්නට එක්ක ගැටෙන්න ඒවෙන් තමයි මනස උත්තේජනය ඒවෙන් අයින් කරපු ගමන් එක්කෝ මනස පුරුදු වෙලා තියෙන්නේ උදාසීන වෙලා තීන මිද්දයටපත් වෙන්න. එහෙම නැත්නම් <clears throat> අර සුපුරුදු අරමුණු සොයමින් ඇලෙන්න ගැටෙන්න අවශ්‍ය අරමුණු සොයමින් විකාර රූපී වෙන්නට තමයි මනස පුරුදු වෙලා තියෙන්නේ. ඒ නිසා භාවනා කරන්න වාඩි වුණාම හැමෝම මුලින්ම අත්දකින කාරණේ තමයි මනස සංසුන් වෙන්නේ නැහැ, එකඟ වෙන්නේ නැහැ, එක්ක නිදිමත එනවා, නැත්තම් මේ වෙනින් වැඩ කටයුතු කර කර ඉන්නකොට කවදාවත් හිතන්නේවත් නැති තරම් පොඩි දේවල් එක්කලා මනස ව්‍යාකූල වෙනවා. භාවනා කරන්න ආරම්භ කරපු මුල් කාලේ මට හිතුණා මට නම් ජීවිතේටවත් භාවනාවක් නම් කරන්න බැරි වෙයි කියලා. ඇයි ඒ? තරම්ම මනස වික්ෂිප්තයි. එක අරමුණක තත්පර කීපයක් රඳවාගෙන ඉන්නට බෑ. ඊට පස්සේ මම නොයෙක් තැන්වල ගියා භාවනා මධ්‍යස්ථාන වලට අරන්නේ සේනාසන වලට ගල්ලෙන් වලට විවිධ ගුරුවරු මුණ ගැහුණා මුණ ගැහිලා ඇහුවා මගේ මනස සංසුන් කරගන්නේ කොහොමද හිත එකඟ කරගන්නේ කොහොමද උන්වහන්සේලා එක එක කමටහන් දුන්නා ආනාපාන සතිය වඩන්න කිව්වා ඊළඟට අසුබය වඩන්න කිව්වා මෛත්‍රිය වඩන්න කිව්වා ඉතින් අමාරුවෙන් මම ඒවා කළා හැබැයි මම හිටපු තැනමයි කිසිම වෙනසක් නැහැ අන්තිමට මම මොකුත් භාවනාවක් නොකර සියල්ලම අතෑරලා දාලා කාලයක් හිටියා. මේක මට කරගන්න බැරි නිසා. හැබැයි මට විтин විත පසුතැවීමක් එනවා. අනේ මට භාවනාව කරගන්න බෑනේ කියලා. ඔහොම කලක් පවතිද්දී මමම නිකන් හිතන්න ගත්තා මට මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඇයි මට භවනා කරන්න බැරි? ඇයි මගේ හිත එකඟ වෙන්නේ නැති? අන්න එහෙම හොයනකොට තමයි හිතක එකඟ නොවෙන්නට අදාළ සාධක ටික පෙනෙන්නට ගන්නෙ ඒ සාධක ටික අයින් කළාට පස්සේ තමයි අන්න හිත එකඟ වෙන්න පටන් දැන් අපිට වෙලා තියෙන්නේ භාවනා කරන්න පටන් ගත්ත ගමම්ම අපි සූදානම් වෙන්නේ අර පොත්පත් වලින් අහලා තියෙන උසස්ම தত্ত্বයන්. මනස කිසිවකින් නොසැලී ඒකාග්‍රව තියෙන්නට ඕන, සංසුන් වෙන්න ඕන, එක අරමුණෙහි පවතින්න ඕන, සිහිය පිහිටන්න ඕන, එහෙම පිහිටනවා නම් හොඳයි හැබැයි දැනට තියෙන්නේ ඒ தත්ත්වේ නෙමෙයි නං ටිකෙන් ටික පුහුණු වෙන්න ඕන පුහුණු වෙනකම් මොකද්ද අපි කරන්න නැත්තේ නැති දේ හොයන එක නෙමෙයි තියෙන්නේ මොකද්ද කියලා විමසා බලන්න තියෙන්නේ වික්ෂිප්ත බව නම් ඒ මොකද්ද ඒක කොහොමද මතුවෙන්නේ ඒක කවර හේතු ප්‍රත්‍යයන්ගෙන්ද මතුවෙන්නේ හඳුනාගත්තොත් තමයි ඒක වෙනස් කරන්න පුළුවන් ඒක වෙනස් කළාට පස්සේ අන්න කුසලය මතුවෙන්නට ගන්න ඒ නිසා අපි භාවනා කරන්න ආරම්භ කරපු මුල් අවදියේදී අපේ මනස ව්‍යාකූල වෙනවා එක්ක නිදිමත එනවා. ওই දෙකෙන් එකක් මතුවෙන්නේ. ඉතින් එහෙම වෙනකොට ඒ මනෝභාවයේ එන්නේ කුමකින්ද? අර අපි මුලින්ම එකයි පැහැදිලි කළේ අකුසලය ගැන සොයා බලනකොට කුසලය ගැන සොයා බලනකොට කරුණු දෙකක් වැදගත් වෙනවා. හේතුව මොකද්ද? ඵලය මොකක්ද? කවර මූලයකින්ද මේ தત્ත්වය ගොඩ නැගෙන්නේ? නිදිමත එනවා නම් කුමක් නිසාද මේ தત્ත්වය ගොඩ නැගෙන්නේ? දැන් ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට යොමු වුණා වුණත් සමහරුන්ට දේවතාරාධනාව කරනකොටම ඔන්න නිින්ද යනවා. ආයෙ බණ කියලා වරලා දෙවියන්ට පින් දෙනකොට තමයි <laughs> ආයෙ ආවද. ඒ කොහොමද? අපේ මනසේ විවිධ ක්‍රමවලට දේවල් ඇබ්බැහි වෙනවා. පුරුදු වෙනවා. එතකොට සොයන්න ඕන කොහොමද මේක මතුවෙන්නේ? අනිත් වෙලාවට එහෙම නැතුව මේ වෙලාවට විතරක් එන්නේ කොහොමද? ඊළඟට සමහර අවස්ථාවල අර කිව්වා වගේ වික්ෂිප්ත වෙනවා. අනිත් වෙලාවට ඒවා ගැන හිතන්නවත් ඕන කමක් නැහැ. භාවනාවට පටන් ගත්තට පස්සේ අර ඔරලෝසුවේ තප්පර කට්ට වැඩ කරන එක පවා බරක් හැටියට දැනෙන්න. ඒ කොහොමද එහෙම වෙන්නේ? මොකද්ද ඒකට හේතුව? අනිත් වෙලාවට ඒක අපට කරදරයක් නෙමෙයි. මේ වෙලාවට විතරක් ඒක කරදරයක්. අන්න එහෙම සොයනකොට විමසනකොටයි අපේ සිත වැඩ කරන විදිහ අපිට තේරුම් ගන්න පුළුවන්නේ ඒ ක්‍රමය හඳුනාගත්තාම තමයි අපිට ඒ తත්වය වෙනස් කරලා යහපත් මානසික తත්වය ගොඩනගන්නට පුළුවන් එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා මහණෙනි නිරන්තරයෙන්ම පුද්ගලයාගේ මනස ප්‍රතජන පුද්ගලයාගේ මනස බර වෙලා තියෙන්නේ අකුසලයටයි. හැබැයි මේ සූත්‍රයේ කියනවා කාරණා පහක් තියෙනවා මේ කාරණා පහෙන් එකක් හෝ අවදි කරගන්නට පුළුවන් නම් අන්න ඒ වෙලාවට ඒ තනත්තාගේ මනස අකුසලයේහි පවතින්නේ නැහැ. ඒ වෙලාවට ඒ තනත්තාගේ මනසේ වැඩෙන්නේ කුසල භාවනාව. කුසලයයි මතුවෙන්නේ. එතකොට යම් මොහොතක ඒ මේ කියන කරුණු පහ මනසින් ගිලිහුණොත් එකල්හි නැවත අකුසලය ඒ සිතේ බැස ගන්නවා අකුසල සමාපත්තිය ආරම්භ වෙනවා මෙන්න මේ විදිහට මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපට කාරණා පහක් උගන්වනවා නිරන්තරයෙන් සිත පවතින අකුසල භාවනාවෙන් අකුසල සමාපත්තියෙන් සිත මුදවාගෙන කුසල භාවනාවට කුසල සමාපත්තියට යොමු කරන්න ඕන මෙන්න මේ කරුණු පහ හරියට ඉගෙනගෙන මේ කරුණු පහ දියුණු කරන්න මේ සූත්‍රයේදී අකුසල සමාපත්තියෙන් මිදෙන කරුණු හැටියට දේශනා කරන මේ කාරණා පහ බොහෝ සූත්‍රවල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සේක බල ධර්ම හැටියට මොනවද සේක බල ධර්ම කියන්නේ සේක කියන්නේ කාටද ශෛක්ෂ සෛක්ෂ කියලා කියන්නේ තව දුරටත් හික්මිය යුතු තැනැත්තා කියන එකයි. සෛක්ෂ කියන්නේ. දැන් අපි ශිෂ්‍යයා කියලා කියන්නේ අන්න ඒ වගේ අර්ථයෙන් සෛක්ෂ කියන්නේ හික්මිය යුතු තැනැත්තා. කුමකටද නිර්වාණගාමිනී මාර්ගයේහි හික්මිය යුතු තැනැත්තා සෛක්ෂ. කවුද ඒකට ඇතුළත් වෙන්නේ? සෝවාන් වෙන්නට ඒ සෝවාන් මගට යොමු වෙච්ච ඒ කියන්නේ Tamanගේ මනස ගැන අවදියෙන් සිටමින් අකුසල් දුරු කරමින් කුසල් වඩමින් පාරමිතා ධර්ම බෝධිපාක්ෂික ධර්ම දියුණු කිරීමේ වැඩපිළිවෙල දැන් පටන් අරගෙන තියෙනවා. අන්නේ තැනැත්තා වුණ නිවන් මගට අවතීර්ණ වෙලා තියෙනවා. ඒ තැනැත්තා හඳුන්වනවා සෝවාන් මාර්ගස්ත පුද්ගලයා. ඊළඟට සෝවාන් ඵලලාභියා. ඊළඟට සකෘදාගාමී මාර්ගයට යොමු වුණු තැනැත්තා. ඊළඟට සකෘදාගාමී ඵලලාභිය. ඊළඟට අනාගාමී මාර්ගයට යොමු වුණු තැනැත්තා අනාගාමී ඵලලාභියා අරහත් මාර්ගයට යොමු වුණු තැනැත්තා. දැන් පුද්ගලයෝ 7 දෙනෙක් ඉන්නවා. අරහත් ඵලලාභියා ශෛක්ෂේක් නෙමෙයි. ඇයි ඒ? නිවන් දකින්නට කල යුතු සියල්ල ඔහු විසින් කරලා ඉවරයි. කතං කරණීයං නාපරං ඉත්තත්තායාත මේ නිර්වාණ අවබෝධය සඳහා කල යුතු සියල්ල කරන ලදී මින් ඔබට කල යුත්තක් නැහැ තවදුරටත් ඉතිරි නොවි නිර්වාණ අවබෝධයට සියලු ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරන්න කල යුතු සියල්ල සම්පූර්ණ කරපු තැනැත්තා තමයි රහතන් වහන්සේ කියන්නේ උන්වහන්සේ හඳුන්වන අසෛක්ෂ අසෛක්ෂ කියලා කියන්නේ හික්මෙන්නට අවශ්‍ය කෙනෙක් නොවේ. ඊට පල්ලෙහා කොටස හඳුන්වනවා සෛක්ෂ. හැබැයි සෝවාන් වෙන්න ඕන, රහත් වෙන්න ඕන, ගුණධම් වඩන්න ඕන කියලා හිතලවත් නැති කෙනා. ඒ තනත්තා අසෛක්ෂත් නෙමෙයි, සෛක්ෂත් නෙමෙයි. එහෙනම් ඒ තනත්තා මේකට ඇතුළත් නැහැ. දැන් මේකට ඇතුළත් වෙන්නේ නිවන් මඟ යන අය. මේ සෛක්ෂ කියන වචනෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ නිර්වාණගාමිනී මාර්ගයට අවතීර්ණ වෙච්ච අය. එතකොට නිර්වාණගාමිනී මාර්ගයට අවතීර්ණ වෙලා නැතිනම් යම් කිසි කෙනෙක් තවමත් ඉන්නේ අපාය මාර්ගේ නම් සංසාර මාර්ගේ නම් ඒ තනත්තා නේවසේක නාසේක සෛක්ෂත් නෙමෙයි අසෛක්ෂත් නෙමෙයි. එහෙනම් සෛක්ෂ කියලා හඳුන්වන්නේ කාටද? නිර්වාණගාමිනී මාර්ගයට අවතීර්ණ වෙලා තියෙනවා. හැබැයි තාම ඔහු කල යුත්ත නිමා කරලා නැහැ. අන්නේ සෛක්ෂයින් විසින් කෙලස් නැසීම සඳහා ඒ අයගේ චිත්තසංතානයේ අවදි කරගත යුතු බල පහක් තියෙනවා. ඒවා හඳුන්වනවා සේක බල ධර්ම කියලා. මොනවද සේක බල ධර්ම? සද්ධා, හිරි, ඔත්තප්ප, විරිය, පඤ්ඤා මේ காரணා පහ තමයි සේක බල ධර්ම බුදුරජාණන් වහන්සේ මේ අකුසල සමාපatti සූත්‍රයේ මෙන්න මේ காரணා පහ තමයි පැහැදිලි කරන්නේ මහණෙනි මේ කරුණු පහෙන් එකක් හෝ Tamanගේ මනසේ අවදි කරගන්න පුළුවන් නම් ඒ තනත්තාගේ සිතේ අකුසලයක් මතුවෙන්නට ඉඩක් නැහැ. නතාව භික්කවේ අකුසලස්ස සමාපatti හෝති යාව සද්ධා පච්චුපට්ඨිතා හෝති කුසලේසු ධම්මේසු යතෝචකෝ භික්කවේ සද්ධා අන්තරහිතා අස්සද්ධ්‍යං පරිඋට්ඨාය තිට්ඨති අත අකුසලස්ස සමාපatti හෝති පළවෙනි කාරණය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ මහණෙනි යම් අවස්ථාවක පුද්ගලයෙකුගේ මනසේ සද්ධාව අවදි වෙලා පවතිනවා නම් කුසලය සම්බන්ධව සද්ධා පච්චුපට්ඨිතා හෝති කුසලේසු ධම්මේසු දැන් මෙතන අපි කාරණා දෙකක් හරියට තේරුම් ගන්නට ඕන සද්ධාව කියන්නේ මොකද්ද සද්ධාව කුසල ධර්මයේහි පිහිටියා කියන්නේ මොකද්ද සද්ධාව කියන්නේ පිළිගැනීම විශ්වාසය විශ්වාසය බුදුහාමුදුරුවෝ ගැන ඇති වුණොත් ධර්මය ගැන ඇති වුණොත් සංඝරත්නය ගැන ඇති වුණොත් ප්‍රතිපදාව ගැන ඇති වුණොත් අන්න සද්ධාව කුසලයේහි පිහිටියා. සමහර කෙනෙකුගේ සද්ධාව වෙන වෙන කරුණු වලත් පිහිටන්නට පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට කෛරාටිකයින් විශ්වාස කරනවා. කෛරාටිකයා කියන දේ තමයි පිළිගන්නේ. ඒක තමයි පරම සත්‍ය වගේ පිළිගන්නේ. දහම විකෘති කරන කෙනා, විනය විකෘති කරන කෙනා, සංස්කෘතිය වනසන කෙනා, එහෙම කෙනා කියන එක තමයි සැබෑ සද්ධර්මයේ වගේ සද්ධාව පිහිටුවා ගන්න. ඒ තනත්තා කියන එක තමයි විශ්වාස. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයටත් වඩා අර පුද්ගලයා කියන දේ විශ්වාස කරගෙන තමයි කටයුතු එතකොට ඒ තනත්තාගේ සද්ධාව පිළිලා තියෙන්නේ කුසලයේ සුධම්මේසු නෙමෙයි. කුසල ධර්මයේ නෙමෙයි අකුසලයට නැඹුරු වෙන මෝහයේහි මුලාවේහි තමයි ඒතනත්තා පැහැදිලයි. දැන් අද කාලේ ඒ වගේ තියෙනවනේ හරියට නේද? නිර්වාණ ගාමිනී මාර්ගයට අදාළ නොවන බොහෝ දේවල් ගෙනවිත් ගෙනවිත් මිනිස්සුන්ගේ මනස ව්‍යාකූල කරනවා. පින්නතුනි නිවන් දැකීම සඳහා කල යුත්තේ කෙලෙස් නැසීමයි. ක්ලේශ ධර්මයන් මතුවෙන්නේ Tamanගේ මනසේ. තමන්ගේ මනසේ මතුවෙන ක්ලේශ ධර්ම, අසත් ධර්ම, පාප ධර්ම හඳුනාගෙන දුරු කිරීමයි නිර්වාණගාමිනී ප්‍රතිපදාව. නමුත් අද ඇතම් කෙනා බුදුහාමුදුරෝ පන්නේ ලංකාවේද ඉන්දියාවේද ඒක දැනගත්තොත් තමයි සෝවාන් වෙන්න පුළුවන් වෙන්නේ. ඒක නොදන්නවා නම් මිත්‍යා දෘෂ්ටිකයෙක් එයාට සෝවාන් වෙන්න බෑ. හැබැයි ත්‍රිපිටකයේ තියෙන්නේ ලංකාවේ නෙමෙයි එංගලන්තේ. එංගලන්තෙන් ගෙනාපු ත්‍රිපිටකය තමයි හරි ත්‍රිපිටකය. ඒක හරියට විශ්වාස කළේ නැත්නම් නිවන් දකින්නට බෑ. අරිහතුන් වහන්සේ නමකගෙන් බණ අහන්න ඕන. එහෙම ඇහුවොත් තමයි නිවන් දකින්නේ. එහෙම ඇහුවේ නැත්නම් නිවන් දකින්නට බෑ. දැන් මෙහෙම කියනකොට ඒවා 100ට 100ක් විශ්වාස කරගෙන එහි සද්ධා පිහිටුවාගෙන මොන තරම් පිරිසක් කටයුතු කරනවා ඒ තනත්තාගේ සද්ධාව පිහිටලා තියෙන්නේ විශ්වාසය පිහිටලා තියෙන්නේ නිර්වාණගාමිනී මාර්ගයට අදාළව කෙලෙස් දුරු කරන්නට අකුසල් දුරු කරන්නට සුදුසු තැනක නෙමෙයි මෝහය තුල මුලාව තුල බුදුහාමුදුරුවෝ උපන්නේ ලංකාවේද ඉන්දියාවේද කියලා අපිට හොඳ අධ්‍යයනයක් කරන්න පුළුවන් නම් හොඳයි හැබැයි ඒක ඉතිහාස කාරණයක් ඒක නිවනට අදාළ කාරණයක් නෙමෙයි එංගලන්ත ත්‍රිපිටකයේද නිවැරදි ලංකාවේ ත්‍රිපිටකයේද නිවැරදි කියලා අධ්‍යයනයක් කරන්න පුළුවන් නම් ඒක හොඳ ශාස්ත්‍රීය සාහිත්‍ය අධ්‍යයනයක්. ඒක ප්‍රයෝජනවත්. හැබැයි ඒක දැනගත්තයි කියලා නිවන් දකින්නේ නැහැ. අරිහතුන් වහන්සේ නමකගෙන් බණ අහන්න පුළුවන් නම් ඒක වාග්යක්. හැබැයි අරිහතුන් වහන්සේ කෙනෙකුනේ බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවත් අපට වැටහෙන්නේ නැහැ. අපේ ප්‍රඥාව අවදි කළේ නැත්තම්. ඇයි බුදුහාමුදුරුවන්ගේ ඥාණයෙන් නෙමෙයි අපි කෙලස් නසන්නේ අපේ ප්‍රඥාව අවදි වෙන තරමටයි. ඒ නිසා නිර්වාණ ගාමිනී මාර්ගය තුල බොහෝ දෙනා මුලා කරන්නට පුළුවන් වෙලා තියෙන්නේ නිවන් දැකීම සඳහා කල යුත්තේ කුමක්ද කියලා හරියට තේරුම් අරගෙන නැති නිසා. ඒ නිසා ඇතම් කෙනෙකුට ඒ වගේ විකෘති කරුණු පිළිබඳව නිවනට අදාළ නොවන කාරණා පිළිබඳව සද්ධාව පිහිටුවා ගත්තා වුණාට ඒක මේ කුසල මාර්ගයේ වැඩෙන්නට උදව් වෙන්නේ වාද විවාද තර්ක විතර්ක අර්බුද පිල් බෙදෙන්න කල්ලි ගැහෙන්න අනිත් කෙනා යට කරගෙන තමන් හුවා දක්වන්න තමන් හරි කියලා අනිත් අයට ඒත්තු ගන්නන තමන්ගේ ප්‍රතිරූපය හදන්න මේ වගේ දහසක් ක්ලේශයන් වැඩෙන්නට හේතු වෙනවා විනා ඒ බඳු දේවල් වල පටලැවීම කෙලෙස් නසන්න අකුසල් දුරු කරන්න නිර්වාණගාමිනී මාර්ගයට උපකාර වෙන්නේ එනිසා අපි හඳුනා ගන්නට ඕන නතාව භික්කවේ අකුසලස්ස සමාපatti හෝති යාව සද්ධා පච්චුපට්ඨිතා හෝති කුසලේසු ධම්මේසු කුසලාරම්මණයක් තුල සද්ධාව පිහිටියොත් තමයි එතන අකුසලයට ඉඩ ඇහිරියන්නේ මොකද්ද කුසලාරම්මණය කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය ගැන ඇති කරගන්නා විශ්වාසය. උන්වහන්සේගේ ගුණය ගැන ධර්මයේ ස්වාක්කාත බව ගැන ඇති කරගන්නා සද්ධාව. සංඝයාගේ සුපටිපන්න බව. ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ නෛර්යානික බව, නිවනට යොමු කරන බව. මෙන්න මේ කාරණා පිළිබඳව යම් කෙනෙකුට ප්‍රසාදයක් ඇති වෙනවා නම් විශ්වාසයක් ඇති වෙනවා නම් අන්න කුසල ධර්මයේ හේතනත්තාගේ සද්ධාව පිහිටියා වෙනවා. එතකොට ඒ සද්ධාව තමයි අපිට නිවන් දකින්නට උදව් වෙන්නේ. පින්නතුනි දැන් මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් අපිට නම් බුදුහාමුදුරුව ගැන සද්ධාව තියෙනවා, ධර්මය ගැන සද්ධාව තියෙනවා, සංඝයා ගැන සද්ධාව තියෙනවා. ඒකේ නම් කිසිම පළුද්දක් නැහැ කියලා. එහෙම මතු පිටින් හිතුවට හරියන්නේ නැහැ පින්නතුනේ. සමහර වෙලාවට දැන් මෙතන ඉන්න අයගෙන් අපි ඇහුවොත් එහෙම ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් කියන මේ කාරණය පිළිගන්නවද? එලවත් හැමෝම එක හඬින් කියයි අපි පිළිගන්නවා. මොකක්ද මේ වාක්‍ය තේරුම? ධර්මය ඇසුරු කරන්නා ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් ආරක්ෂා වෙනවා. මේක අපි කවුරුත් බැහැර කරන්නේ ප්‍රතික්ෂේප කරන්නේ ඒක බොරුයි කියන්නේ අපි කවුරුත් ඒක පිළිගන්න. හැබැයි ඒ බෞද්ධයෝම අනික් අතට කතා කරනකොට කියනවා හාමුදුරනේ ඉතින් කොච්චර හොඳ කළත් අපටම තමයි මෙහෙම වෙන්නේ. අර අපරාධ කරන පව්කම් කරන හොරකම් කරන මිනී මරණ මද්ද්‍රව්‍ය විකුණන ඒ මිනිසුන්ට හරියනවා. අපි මෙච්චර නිරන්තරයෙන් පන්සිල් ගන්නවා, නිරන්තරයෙන් කුසල් දහම් කරනවා. අපට තමයි මෙහෙම වෙන්නේ. දැන් මොකද්ද මේ කතාවේ තේරුම? ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් කියන එක පොදු කතාවක් හැටියට පිළිගත්තට මෙහෙම අර්බුදයක් මතුවෙන්නේ ඇයි ධර්මයේ හැසිරෙන තැනැත්තාට ඒ දහමින් පිහිටක් තියද නැද්ද කියන සැක සංකා තමන්ගේ මනසේ මතුවෙන නිසා එහෙම මතුවෙච්ච ගමන් එතනින් එහාට සැකය තමයි වර්ධනය වෙන්නේ. මනස ව්‍යාකූල වෙනවා. සැකය කියන එකට දහමේ කියන්නේ විචිකිච්ඡා. විචිකිච්ඡා කියන වචනය හැදිලා තියෙන්නේ විතිකිච්ඡා. තිකිච්ඡති කියලා කියන්නේ රෝගයකට ප්‍රතිකාර කරනවට. විතිකිච්ඡති කියලා කියන්නේ ප්‍රතිකාර කළ නොහැකි රෝගය. සැකයක් ඇති වුණොත් එහෙම ඒකට ප්‍රතිකාර කරන්න පහසු නෑ. ඇයි ඒ? සැකය කියන එක පාට කණ්ණාඩියක් වගේ ඒක දාගත්තු ගමන් බැලූ බැලූ අත ඔක්කොම පේනවා හැබැයි පේන්නේ මොන පාටින්ද අර කණ්ණාඩියේ පාටි නොපෙනෙනවා නම් අපි දන්නවනේ පේන්නේ නැහැ නිසා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා එහෙම නැහැ ඔක්කොම පේනවා පැහැදිලිව හැබැයි පේන්නෙම අර පාට එකතු වෙලා ඒ වගේ තමයි යමක් ගැන සැක හිතපු ගමන්ම අපට ඒකම ඒකම මතුවේවි තමයි පේන්නට ගන්නේ ආය වෙන කාරණයක් නෙමෙයි. ඒ නිසා යමක් ගැන සැක හිතුනහම ඒක වර්ධනය වෙනවා ඇරෙන්නට ඒකෙන් නිදහස් වෙන්නට තියෙන ඉඩ කඩ අඩුයි. ඒ නිසායි ඒකට විචිකිච්ඡා කියලා කියන්නේ විතිකිච්ඡා. ඒ කියන්නේ ප්‍රතිකාර කරන්න ප්‍රතිකර්ම කරන්නට නොහැකි తত্ত্বය කියන අර්ථයෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝ ගැන ප්‍රතිපදාව ගැන යම් කෙනෙකුට සැක සංකාවක් පහළ වුණොත් ඒ තැනත්තා නිර්වාණගාමිනී මාර්ගයේ තවදුරටත් ඉදිරියට යන්නේ නැහැ. එතනින් නවතිනවා. එතනින් ඇද වැටෙනවා. ඇයි ඒ? යතෝචකෝ භික්කවේ සද්ධා අන්තරහිතා හෝති අස්සද්ධියං පරිඋත්ථාය තිට්ඨති යම් මොහතක සද්ධාව මනසින් ගිලිහුණා නම් වහාම අශ්‍රද්ධාව මතුවෙනවා අත අකුසලස්ස සමාපatti හොති. දැන් අපි හිතමු මෙතන ආලෝකය ගිලිහුණොත් මොකද වෙන්නේ? අන්ධකාරය වහාම මතුවෙනවා. අඳුර දුරු වුණා කියන එකේ තේරුම ආලෝකය මතු වුණා කියන එකයි ආලෝකය නැති වුණා කියන එකේ තේරුම අඳුර මතු වුණා කියන එකයි. ඒ නිසා යම් මොහොතක මනසේ සද්ධාව පිහිටලා තියෙනවා නම් එකල්හි ඒ මනසේ අකුසලයට ඉඩක් නැහැ. යම් මොහොතක සද්ධාව ගිලිහුණා නම් අන්න යලිත් අකුසලයට ඉඩ ලැබෙනවා. දැන් එහෙනම් අපි තේරුම් ගන්නට ඕන සද්ධාව කියන්නේ මොකක්ද ඒක මතු කරන්නේ කොහොමද? සද්ධාවේ තියෙනවා ස්වરૂප දෙකක් ආකාරවතී සද්ධා සහ අමූලිකා සද්ධා. මොකක්ද අමූලිකා සද්ධාව කියන්නේ? විශ්වාසයක් ඇති වෙනවා පදනමකින් තොරව. පැහැදිලි හේතුවක් දකින්නේ දැන් අපි කුසල් අකුසල් තෝරා ගන්නකොටම කිව්වා මේක කුසලයයි මේක අකුසලයයි කියලා හරියට දැනගන්න ඕන නම් අපි වැඩ දෙකක් කරන්න ඕන. මොකද්ද හේතුව කුමක්ද කියලා බලන්න ඕන, ඵලය කුමක්ද කියලා බලන්න ඕන. හේතුව හරියට දකින්නේ නැතිව යමක් පිළිබඳව අපට විශ්වාසය ඇති වුණොත් ඒ විශ්වාසය හඳුන්වන්නේ අමූලිකා සද්ධාාවක් හැටියට. ආකාරවතී සද්ධාව කියන්නේ කරුණු හොයලා බලලා විමසලා දැනගෙන ඇති කරගන්නා විශ්වාසයට. ඉතින් බුදුහාමුදුරුවෝ ගැන අපට දැනට සද්ධාාවක් තියෙනවා. හැබැයි අපි ගොඩක් දෙනෙකුගේ සද්ධාව ප්‍රාථමික සද්ධාවක්. සද්ධාවේ විවිධ ප්‍රභේද තියෙනවා. අවම වශයෙන් අපට සද්ධාව කොටස් තුනකට බෙදන්න පුළුවන්. ප්‍රාථමික, මධ්‍යම, උත්කෘෂ්ඨ. මොකද්ද ප්‍රාථමික සද්ධාවයි කියලා කියන්නේ? බෞද්ධ පවුලක ඉපදිලා පුංචි කාලේ ඉඳලා පන්සල් ගිහිල්ලා බුදු පිළිම දැකලා බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරලා වැඩිහිටියන් කියන බුදුගුණ අහලා පොතපතින් බුදුගුණ කියවලා බුදුගුණ පිළිබඳ දේශනා අහලා මෙහෙම කාලයක් කටයුතු කරනකොට අපට බුදුහාමුදුරුවෝ ගැන සද්ධාාවක් ඇති ඒකට කියන්නේ ප්‍රාථමික සද්ධාව. ඒ සද්ධාවෙන් කෙලෙස් නසන්න නිවන් දකින්න බෑ. යම් කෙනෙක් ඔතනින් ඔබ්බට ගිහිල්ලා අර පොතේ තිබුණු බුදු ගුණ එකින් එක අරගෙන බුද්ධානුස්සති භාවනාව දිගු කලක් පුහුණු කරනවා නම් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාග, ద్వේෂ, මෝහ ආදී සියලු කෙලෙසුන් మతు නූප්තනා පරිද්දෙන් නසා සුපරිසුද්ධ වූ බැවින් සියලු දෙවි මිනිසුන්ගේ පූජා සත්කාර ලබන්නට සුදුසු වුණා. මේ එක් ගුණයක් අරගෙන නැවත නැවත නැවත නැවත දිගු කලක් ඒ පිළිබඳව සිතමින් කල්පනා කරමින් බුද්ධානුස්සති භාවනා. ඊළඟට ඊළඟ බුදු ගුණේ අරගෙන තවත් දිගු කලක් මේ විදිහට නව අරහදී බුදු ගුණ එකින් එක එකින් එක අරගෙන ගැඹුරට දිගු කලක් බුද්ධානුස්සති භාවනාවේ යෙදෙනකොට අර පුංචි කාලේ ඉඳලා ඇති වෙලා තිබිච්ච සද්ධාව වගේ නෙමේ ඊට එහා ගිය ගැඹුරු සද්ධාාවක් පිහිටනවා බුදු ගුණ දැනගෙන. ඒ සද්ධාව තමයි මධ්‍යම ප්‍රමාණයේ සද්ධාව. හැබැයි ඒකෙනොත් නිවන් දකින්නට ඒකෙන් විතරක් බෑ. නිවන් දකින්නට උදව් වෙන අචල සද්ධාව ඇති වෙන දැන් සෝවාන් මාර්ගඥානයේදී තහවුරු වෙන්නේ අචල සද්ධාව නොවෙනස් වෙන සද්ධා. ඊළඟ භවයේදීවත් වෙනස් වෙන්නේ බුදු කෙනෙක් හමු වුණත් නැතත් අබුද්ධෝත්පාද කාලයක උපන්නා වුණත් වෙනස් වෙන්නේ ඒ සද්ධාව මොකකින්ද ඇති වෙන්නේ? ඒක ඇති වෙන්නේ විදර්ශනා භාවනාවෙන්. විදර්ශනා භාවනාවෙන් කොහොමද පින්නොතනේ සද්ධාව ඇති වෙන්නේ? මේ සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය මේ සංස්කාර ධර්මයන් හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය මේවා ගැඹුරින් අධ්‍යයනය කරනකොට තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව කෙබඳු ප්‍රඥාවක් මේ ධර්මතාවයන් ගැන බුදුවරු දේශනා කරපු කාරණා අපට වැටහෙන්න මෙපමණ කලක් ගියා නම් කිසිවෙකුගෙන් විමසන්නෙන් අහන්නේ නැතිව ස්වඥාණයෙන් මේ කරුණු මේ තරම් ගැඹුරට දකින්නට ඒ තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව කෙබඳු ප්‍රඥාවක් අන්න එහෙම විදර්ශනාවෙන් හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුසත්‍ය වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම වශයෙන් මේ නාම රූප ධර්ම විමස විමසා බලනකොට අපේ මනසේ ප්‍රඥාව වැඩෙනකොටයි බුදුහාමුදුරුවන්ව නිවැරදිව හඳුනාගන්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යමෙක් දහම දකින තරමටයි තථාගතයන් වහන්සේ දකින්නේ. ඉතින් සෝවාන් මාර්ගඥාණයෙන් වෙන්නේ අනේ මට නම් බුදුහාමුදුරුවෝ ගැන තියෙන සද්ධාව කවදාවත් විනාශ වෙන්නේ නැහැ. ඒක නම් අචල සද්ධාවක් කියන එහෙම නිකම් මතු පිටින් එකක් නෙමෙයි. සෝවාන් ඵලලාභියා කියන්නේ හේතුඵල වශයෙන් මේ සංස්කාර විනිවිද දකිනවා. හේතුඵල වශයෙන්. ඒ හේතුඵල ප්‍රඥාවෙන් තමයි තථාගතයන් වහන්සේගේ ਸਰුවඥතා ඥානය කවර හේතු ප්‍රත්‍යයෙන්ද ගොඩ නැගෙන්නේ? සද්ධර්මය ස්වාක්කාතයි කියන්නේ ඇයිද කවර හේතු ප්‍රත්‍යයන් නිසාද? සංඝයා සුපටිපන්නයි කියන්නේ මේ පිළිවෙත අනුගමනය කළොත් අනිවාර්යෙන් කෙලස් නසන්න පුළුවන් කියන්නේ මොකක් නිසාද? Taman ඒකේ යෙදিলা අත්දැකීම් තුලින් වටහාගෙන තියනවා ඒක ආයේ කාටවත් වෙනස් කරන්න බෑ. අර බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලේ සුප්පබුද්ධ කියලා කුෂ්ඨ රෝගියෙක්. ඇත්තටම ඔහුගේ නම වෙනක් මොකක් හරි වෙන්න ඇති. පස්සේ කාලෙක වෙන්න ඕන ඔහු සුප්පබුද්ධ කියන නමින් හඳුන්වන්නට ඇත්තේ. කොහොම හරි දහම් පොතපතවල තියෙන සුප්පබුද්ධ කියලා ඇඟ පුරාම කුෂ්ඨ රෝගයක් හැදිච්ච මිනිස්සෙක්. ඔහුට Tamanට කියලා රැකියාවක් කරගන්න බෑ. කරන්න රැකියාවක් දෙන්නෙත් නෑ කවුරුවත්. දකින දකින තනින් පළවා හරිනවා. ඇඟේ හැම තැනම කසලා ඕජාව වැగిරෙනවා. ඉතින් ඒ සසර කර්ම රෝගයකින් පීඩා විඳිනවා. දිනක් මොහු කන්න යමක් හොය හොයා යනකොට දැක්කා එක තැනක විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. මෙතනට ගියොත් කෑමට යමක් හොයාගන්න පුළුවන් වෙයිද කියලා බලන්න ඔහු ටිකක් කිට්ටු කරලා බලනකොට බුදුහාමුදුරුවෝ දහම් දේශනවා අර සියලු දෙනා එකතු වෙලා ඉන්නේ දහම් මසන් මොහුත් අර කෙලවර ඉඳගෙන අර දහමට ඇහුම්කන් දීගෙන හිටියා මොහු සසර ගමනේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට කරපු නිග්‍රහය නිසා ඒ කියන්නේ උන්වහන්සේ මෙහෙම දෙවුර පෙරවලා ඉන්නකොට මේ මුඩු මහන ඇඟ වහගෙන ඉන්නේ මොකෝ කුෂ්ඨ රෝගයකින් පෙළෙනවද කියලා කරපු නිග්‍රහයක් නිසා තමයි අර මුළු ඇඟේම කුෂ්ඨයක් හැදිලා පීඩා විඳින්නේ. නමුත් සසරේ දිගු කලක් භාවනා කරලා විදර්ශනා වඩලා මනස පුහුණු කරගත්තු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දකිනවා මේ මූලය. දැකලා ඔහුට ගැළපෙන විදිහට වැටහෙන විදිහට ධම් දේශනා කරනවා. ඒ තනත්තා ධර්ම දේශනාව අවසන් වෙනකොට සෝවාන් ඵලයටපත් වෙනවා. අර පිරිස අතරින් බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා මේ කුෂ්ඨ රෝගියා ස්තුති කරනවා. ස්වාමීනි තථාගතයන් වහන්සේ කාන්තෙන් ਸਰුවඥයි. උන්වහන්සේ මේ දෙසූ ධම ඒකාන්තයෙන් ස්වාක්කාතයි. මේ ධර්මයේ පිළිපදින කෙනෙකුට අනිවාර්යෙන් දුක් කෙලවර කරන්නට පුළුවන් කියලා රත්නත්‍රයට මහඟු ස්තුතියක් කරලා ඔහු එතනින් නික්ම යනවා. සක්‍රදේවේන්ද්‍රයා කල්පනා කරනවා මේ තනත්තාගේ සද්ධාව අචල වශයෙන්ම පිහිටියාද කියලා විමසා බලන්නට ඕනයි කියලා සක්‍රදේවේන්ද්‍රයා දිව්‍ය ලීලාවෙන්ම ඇවිදින් අර කුෂ්ඨ රෝගියා ඉදිරියේ පෙනී හිටියා. ආලෝක විහිදුවමින් දිව්‍ය තේජසින්. ඊට පස්සේ සුප්පබුද්ධ අහනවා ඔබ කවුරුන්ද? මම තමයි දෙදෙව්ලොවට අධිපති සක්‍රදේවේන්ද්‍ර. ඉතින් ඔබ මෙහි ආවේ මොකටද? මම ආවේ ඔබට වරයක් දෙන්නට. ඔබ මේ ජීවිත කාලෙම කුෂ්ඨ රෝගයෙන් පීඩා විඳිනවනේ. මම ආවේ ඔබේ කුෂ්ඨ රෝගය මේ ජීවිතේ නැවත මතු නොවන ආකාරයෙන් සම්පූර්ණයෙන් සුව කරලා දෙන්න මට පුළුවන්. ඒ වගේම මට පුළුවන් ඔබට මේ තන තන ඇවිදමින් හිඟමනේ යන්නට ඕන නැහැ. මට පුළුවන් ඔබට මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්නට අවශ්‍ය සම්පත් දෙන්නට. ඒ නිසා මෙන්න මේ වරප්‍රසාද දෙක දෙන්නයි මම ඔබට ආවේ. හැබැයි මටත් පොඩි දෙයක් කරලා දෙන්න ඕන. ඒක කරලා දුන්නොත් තමයි මම මේවා දෙන්නේ. මොකද්ද කරලා දෙන්න ඕන? බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා අර කියපු වාක්‍ය තුන වෙනස් කරලා කියන්න ඕන. මොකද්ද? බුදුහාමුදුරුවෝ ඒ කාන්තෙන් ਸਰුවඥයි කියලා කිය. ඔබ කියන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ ਸਰුවඥ නැහැ. ඔබ කිව්වා ධර්මයේ ස්වාක්කාතයි කියලා. ඔබ ගින් කියන්න ඕන ධර්මයේ ස්වාක්කාත නැහැ කියලා. ඔබ කිව්වා සංඝයා සුපටිපන්නයි මේ ධම්මග අනුමගමනය කළොත් ඒකාන්තෙන් දුක් කෙලවර කරන්න පුළුවන් කියලා. ඔබ ගින් කියන්න ඕන අර සෙනඟ මැද්දට ගිහිල්ලා නෑ බුදුහාමුදුරුවෝ ਸਰුවඥ නැහැ. මට වැරදීමෙන් ඒක මං කිව්වේ. ධර්මයේ සාක්කාතත් නැහැ මේ දහම් මග අනුගමනය කළයි කියලා දුක් කෙලවර කරන්නත් බෑ කියලා. ඔය වාක්‍ය තුන ඔබ කියලා ආවොත් ඔබට මේ ජීවිත කාලේ නැවත කිසිදා රෝගී නොවන හැටියට ඔබේ කුෂ්ඨ රෝගය මං සුව කරලා දෙනවා. ජීවිත කාලෙම යැපෙන්නට සම්පත් දෙනවා. හරියටම පින්නතුනේ සක්‍ර දේවේන්ද්‍රයා එවලේ කටයුතු කරලා තියෙන අද මේ NGO සංවිධාන වගේ. ඒ කියන්නේ ඒගොල්ලොත් එහෙමනේ අධ්‍යාපනය දියුණු කරලා දෙනවා ආගම නගා හිටවනවා අසරණයන්ට පිටිනවා හැබැයි මෙන්න මේක කරන්න ඕන. එතකොට ඒගොල්ලන්ගේ සම්මුතිය එකතු කරලා අර ටික කරන්න ඕන. ඉතින් සක්‍රදේවේන්ද්‍රයා කියන්නේ සෝවාන් ඵලලාභී කෙනෙක්. එහෙම අදහසකින් ඒක කළා නෙමෙයි. නමුත් බැලූ බැල්මට අර වගේ යෝජනාවක් තමයි කරන්නේ. මෙන්න මේක කියලා ආවොත් මේ වැඩේ කරලා දෙන්න. ජීවිත කාලෙම ජීවත් වෙන්න සම්පත් දෙනවා. හැබැයි කියන්න ඕන කන පිටට. හැබැයි අද කාලනම් ජීවිත කාලෙටම සම්පත් ඕනේ වහලෙ හිවිල්ල ගන්න තහඩු ටික අරන් දෙනවා. බුද්ධ ආගමෙන් නෙමෙයි මේ ආගම වැළඳ ගන්න දෙවියන් වහන්සේ තමයි සත්‍ය. අද ඉඳලා පල්ලියට යන්න ගියොත් අර ඔක්කොම පොත් පොළවේ ගහලා බුදු පිළිම කඩලා ඊට පස්සේ තහඩු ටික ගන්න එහෙම යනවා. ඒ තරම් ලාමක ඇයිද අර සද්ධාව නිවැරදිව පිහිටලා නැහැ. ආගම දහම අනුගමනය කරන්නේ වැඩි දෙනේ තමන්ගේ වැඩේ කරගන්න. තමන්ගේ වැඩේ කෙරෙන්නේ නැත්නම් කෙඳිරි ගන්නවා. අපි මෙච්චර පිංකම් කරලත් මෙහෙම වෙන්නේ අර මිනිසුන්ට තමයි හරියන්නේ. ඉතින් පිංකම් කරලා වෙන්නේ නැත්නම් ඒක බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි තමන්ගේ ප්‍රශ්නය. තමන් කරපු වැඩේ හරියට කරලා නැහැ. පින්නතුනේ හේතුව හරියට ජනිත කළා නම් ඵලය අනිවාර්යයි. හේතුව ජනිත කරාම ආයේ ඵලය ලබා දෙන්න දෙවියන් වහන්සේ එන්න ඕනේ නැහැ. හේතුව ජනිත කළාම ඵලය ලබා දෙන්න බුදුහාමුදුරුවෝ වෙන්න ඕනේ හේතුව ජනිත කළා නම් ඵලය එතරම් ගොඩ නැගෙනවා. ඉතින් ඵලය නැහැ කියන්නේ හේතුව හරියට ජනිත කරලා නැහැ. ඒක වෙන කාගේවත් ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මේක වටහා ගන්නට තරම් බුද්ධිය නැති වෙනකොට දරුවා ඉස්කෝලේට දාලා දෙනවා, ගේ හදලා දෙනවා කිව්ව ගමන් බුද්ධාගම කන පිට හරවන්නට ක්‍රියාත්මක වෙන සමාජයක එදා සක්‍රදේවේන්ද්‍රයා යෝජනා කරන්නේ මේ වාක්‍ය තුන කියලා ආවොත් ඔබට ජීවිත කාලෙටම යැපෙන්නට සම්පත් දෙනවා ওই රෝගේ සම්පූර්ණයෙන් සුව කරලා දෙන්න. එතකොට මොහු කිව්වා ඔබ කවුරු වුණත් කමක් නැහැ මට සක්‍රදේවේන්ද්‍රයා බැයි නම් ඊට වැඩි කෙනෙක් වුණා කමක් නැහැ මගේ දෑහැට පේන්නේ නැතුව මෙතනින් යන්න කිව්වා. දක්ව දේවේන්ද්‍රයා අහනවා දැන් ඔබට මෙච්චර මෙහෙම දෙන්න සම්පත් දෙන්නට ගිහිල්ලත් ඇයි ඔබ මාව ප්‍රතික්ෂේප කරන්නේ? එතකොට ඔහු කියනවා මං අවබෝධ කරගත්තු දේ මම කිව්වේ ඔබ කොහොමද මට යෝජනා කරන්නේ? ඒක එහෙම නෙමෙයි කියන්නේ. ඔබ කවුද මට එහෙම යෝජනා නිසා ඔබ වැනි කෙනෙක් සත්පුරුෂයෙක් කල්යාණ මිත්‍රයෙක් හැටියට මම දකින්නේ කරුණා කරලා මගේ දැසට නොබෙනි මෙතනින් ඉවත් වෙන්න. අන්න අචල සද්ධාව. ඇයි ඒ සද්ධාව ඇති උනේ උත්පත්තියෙන් බුද්ධාගමේ නිසා නෙමෙයි බුද්ධානුස්සති භාවනා කරලා නෙමෙයි මොකකින්ද විදර්ශනා ප්‍රඥාවෙන්. එක් අවස්ථාවක සරියුත් හාමුදුරුවන්ගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්ත සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහ හරියට වැඩුවොත් ඒකාන්තයෙන් නිවනට ඒතනත්තා යොමු වෙනවා කියලා ඔබ පිළිගන්නවද? සරියුත් හාමුදුරුවෝ එතනදී සිහිපත් කරනවා ස්වාමීනි මම ඒක පිළිගන්නවා. හැබැයි මම ඒක පිළිගන්නේ බුද්ධ ගෞරවය නිසා විතරක් නෙමෙයි. ධර්ම ගෞරවය නිසා විතරක් නෙමෙයි. මේ මගේ ශාස්ත්‍රූන් වහන්සේ කිව්වේ උන්වහන්සේ කිව්ව නිසා උන්වහන්සේගේ මූණට මේක නෑ කියන්න බෑ. එහෙම හිතලා නෙමෙයි. මම මේක පිළිගන්නේ මම දීර්ඝ කාලයක් සසරේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා දියුණු කළා ඒකේ ප්‍රතිඵලයක් හැටියට මට කෙලස් නසන්න පුළුවන් වුණා කියලා මම ප්‍රත්‍යක්ෂව දන්නවා අන්න ඒ නිසා මම තථාගතයන් වහන්සේගේ වචනය මම පිළිගන්නවා බුදුහාමුදුරෝ සාදුකාර දෙනවා සාදුකාර දීලා කියනවා සාරිපුත ඔබ හැබෑම පඬිතේ හැබෑම ඥානවන්තයෙක්ගෙන් තමයි මේ බඳු ප්‍රකාශනයක් එන්නේ ඒක නිකන් අන්ධ භක්තියක් නෙමෙයි. ඒක නිකන් අන්ධ ගෞරවයක් නෙමෙයි. අමූලිකා සද්දා මූලයක් නැති එකක් නෙමෙයි. හොඳට පදනමක් ඇතුව, හේතුවක් ඇතුව. මෙන්න මේ නිසයි මේ ධහම නිවැරදි කියන්නේ. මේ නිසයි බුදුහාමුදුරෝ ਸਰවඥයි කියන්නේ. අන්න ඒ විදිහට විදර්ශනා ප්‍රඥාවෙන් යෝ ධම්මං පස්සති සෝ මං පස්සති අපට සද්ධාව ඔය ක්‍රමයට වැඩෙනකොට තමයි අචල සද්ධාාවක් හැටියට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත ප්‍රාමාස දුරු කරමින් සෝවාන් මාර්ගඥානය ලබන්නට පුළුවන් වෙන්නේ. ඉතින් සද්ධාවේ විවිධ ප්‍රභේද තියෙනවා. අපි මේ අවස්ථා තුනක් ගැන විතරයි කිව්වේ ප්‍රාථමික, මධ්‍යම, උත්කෘෂ්ඨ කියන විදිහට අපට අවශ්‍ය නම් බෙදා ගන්නට පුළුවන්. ඒ ප්‍රාථමික අවස්ථාව තමයි අපි හුඟක් දෙනෙක් බහුලව ඉන්නේ ප්‍රාථමික අවස්ථාව. එතනින් ටිකක් ඉස්සරහට වැඩෙන්න ඕන නම් ටික ටික බුද්ධානුස්සති භාවනාව ප්‍රගුණ කරන්න. ඒකත් වාඩි වෙලා කරන එක විතරක් නෙමෙයි. පහනක් දල්වනකොට ඒ පහන තුලින් බුදුගුණ සිහි කරන්න උත්සාහ කරන්න. පහනෙන් මොකද්ද වෙන්නේ? අඳුර දුර වෙනවා, ආලෝකය පැතිරෙනවා. අවිද්‍යාව අන්ධකාරයක් වගේ, මෝහය අඳුරක් වගේ. ආලෝකය මතුවෙච්ච තැන අන්ධකාරය දුරු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ආලෝකයක් වගේ. ඒ ප්‍රඥාව දැල් වෙනකොට අවිද්‍යා අන්ධකාරය සහ මොලින් දුරු වුණා. උන්වහන්සේ ප්‍රඥාව නැමැති ආලෝකයෙන් සියල්ල මනවින් අවබෝධ කළා. අසංඛ්‍ය ගණන් දෙවි මිනිසුන්ගේ සිත් සතන් තුළ පැවති අවිද්‍යා අන්ධකාරය දුරු කරලා ප්‍රඥාවේ ආලෝකය දැල්ලුවා. ඒ තථාගතයන් වහන්සේගේ අනන්ත ප්‍රඥාව උදෙසයි මම මේ පහන් ආලෝකය දල්වන්නේ. මේ කුසල බලයෙන් මගේ චිත්තසංතාණයෙන් අවිද්‍යාව මෝහය නැමැති අඳුර දුරු වෙලා ප්‍රඥාවේ ආලෝකය මතුවේවා මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම ගන්නා සෑම අරමුණක්ම යථා ස්වභාවයෙන් දකින්නට මගේ මනසේ සති සම්පජඤ්ඤය අවදි වේවා. ඒ ප්‍රාර්ථනාවේ අදිෂ්ඨානයේ නැවත නැවත ඇති කරමින් දිනපතා පහනක් දල්වන්නට පුළුවන් නම් ඒ තුලින් අපේ මනසේ ප්‍රඥාව වැඩෙන්නට ගන්න. මේක මම කියනවට වෙනු එක මාස 3ක් කරලා බලන්න ප්‍රායෝගිකව Tamanට අත්දකින්න පුළුවන් මට්ටමට මනස පරිවර්තනය ඒ වගේම අපි අර කිව්වේ ඊයේ හවස එක නෝනා මහත්මියක් කිව්වා කියලා අර ආසන පිරිසිදු කරන්න. ඉතින් එතුමිය අතු ගන්නකොට මම ඒ ළඟින් යද්දි මම සිහිපත් කළා මේ දිනපතාම මේ කටයුත්ත කිරීම සුවිශේෂ පින්කමක්. එයි මේ කිලුටු ඉවත් කරන්නේ අපවිත්‍ර දේවල් ඉවත් කරන්නේ. ඒ කිලුට වගේ අපවිත්‍ර වගේ තමයි අපේ මනසේ කෙලෙස්. කෙලෙස් කිලුටු. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන උන්වහන්සේ සමවත් සුවයෙන් වැඩ හිටපු තැන උන්වහන්සේගේ දෙතිස්ඵල බෝධීන් වහන්සේ වැඩ ඉන්න තැන උදේ හවස එහෙම නැත්නම් දිනපතා ඒ මල් ආසනවල පරමල් ඉවත් කරලා වතුර දාලා සෝදලා මළුවේ කැලි කසල ඉවත් කරලා වැලි ටික මට්ටම් කරලා මේවා හරියට සිහි කල්පනාවෙන් කරනවා නම් අපේ ප්‍රඥාව තිවුණු විදිහට වැඩෙන්නේ ඒක හේතුවක්. ඊළඟට අද උදේ මම දැක්ක තව මහත්මයෙක් ඉදලා අරගෙන අතු ගන්නවා බුදුගුණ සජ්ජායනා කරමින් තථාගතයන් වහන්සේගේ ඥාණය පිළිබඳව කියවෙන බුද්ධ ගුණ පාඩ කියමින් කියමින් එතුමා අතුගානවා. ඒක ඊටාම හොඳ පුහුණුවක්. ඒ වගේම මේ පාඩයක් නිකන් වාක්‍යයක් හැටියට නෙමෙයි වේ අර්ථ සිහි කර කර. පාලියෙන් කියන එකේ අර්ථ දැනෙන්නේ නැත්නම් සිංහලෙන් හරි. සිංහලෙනුත් වාක්‍යයක් කියන්න බැරි නම් නිකන් ගැඹුරට හිතන්න. ඊළඟට පහන් වැට සුද්ධ කරනකොට ඒ ගැන හිතන්න. දැන් පහන් වැට පිරිසිදු කරනකොට එකපාරට නිකන් පිහ දැම්මට යන්නේ. ඒකේ තෙල් කුණු තියෙන්නේ. ඒවා ලේසියෙන් යන්නේ. ඒ වගේ තමයි අපේ කෙලස් කිලුටු. ඒ තෙල් කුණු ටික අරින්න මොනවා හරි අපි ඒකට ගැළපෙන ද්‍රව්‍යයක් දාන්න ඕනේ. ඒකෙන් අයින් කළාට පස්සේ ඉතුරු කුණු ටික අපිට පහසුවෙන් ඉවත් කරන්න පුළුවන්. ඒ වගේ තමයි මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේවා තමයි රළු වේවා. අර කටුව වගේ තදම කොටස ඒ කොටස කඩාගත්තොත් අපිට ඉතුරු සංයෝජන ධර්ම දුරු කරන්න පහසුයි. තථාගතයන් වහන්සේ මේ හැම පියවරකම පවතින කෙලෙස් ධර්ම දුරු කළා. අන්න ඒවා සිහි කරමින් සිහි කරමින් ඒ බුදුරජාණන් වහන්සේටයි මම මේ අප උපස්ථාන කරන්න කියලා අපට වැලි මලු අතු ගන්න පුළුවන් නම් පහන් වැට සුද්ධ කරන්න පුළුවන් නම් මල් ආසනය පිරිසිදු කරන්න පුළුවන් නම් පූජා බඳු නේවා කවුරු පාවිච්චි කරනව වුණා කමන්නේ බුදුහාමුදුරුව වෙනුවෙන් පැන් ටික වක් කරන්න ගිලන්පස පූජා කරන්න පාවිච්චි කරනවා අපිට සෝදලා පිරිසිදු කරන්න පුළුවන් නම් ඒ හැම මොහොතකම තියුණු ප්‍රඥාව වැඩෙන කෙලස් ධර්ම දුරු කරන්නට ශක්තිය ලැබෙන නිරෝගීකම සහ රූප සම්පත්තිය වැඩෙන විශිෂ්ට කුසල ක්‍රියාවක් වැඩෙනවා ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන්නට ඒක හොඳම බුද්ධානුස්සති භාවනාවක් වෙනවා අර ලංකාවේ හිටපු එක්තරා ස්වාමින් වහන්සේ නමක් දිනපතාම සිත පහදවාගෙන බෝමලුව, චෛත්‍ය මලුව, විහාර මලුව අමදිනවා. අමදලා ලස්සනට වැලි ටික හදනවා. එහෙම හදලා උන්වහන්සේ වැලිමලුවේ කෙළවරට වෙලා අර වැලිමලුව දිහා බලාගෙන බුදුගුණ සිහි කරනවා. එදා බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට මොන තරම් බුද්ධ ආශ්චර්යයක් තියෙන්නේ නැද්ද කියලා අර වටපිටාව තුලින් මනස ගෙනihin ටිකෙන් ටික උන්වහන්සේගේ ගුණය නුවණ ප්‍රඥාව ගැන හිතමින් බුද්ධානුස්සතිය වඩනවා. දැන් මේක කාලයක් කරගෙන එනකොට මාර්යා කල්පනා කළා මේ හාමුදුරුවෝ මේ බුද්ධානුස්සතිය තුලම දැන් බොහෝ කාලයක් වැඩිලා මේ තුල දිගට ගියොත් උන්වහන්සේ නිවන් දකින්නම මේක කමටහනක් වෙන්න පුළුවන් කියලා දැනගෙන මාරය ඇවිල්ලා වඳුරෙක් වගේ වෙස් වලාගෙන ඇවිල්ලා අර කොලාතු කඩලා දාලා හප කරලා දාලා බෙටි ගහලා හැම තැනම ජරා කළා අරහා මුදුරෝ ආයෙත් ඊට පස්සේ අර ඉදලා අරගෙන අර ඔක්කොම අතු ගාලා පිරිසුදු කළා. පහුවදත් මලුව අතු ගාලා ඉවරනකොට ඔන්න කකුල ඇද ඇදා යන හරකෙක්ගේ විලාසයෙන් ඇවිල්ලා හැම තැනම මල මුත්‍ර හරලා අර කකුල අද්ද අද්ද ගිහිල්ලා අර අතු ගාපේක ඔක්කොම විනාශ කළා. අරහා මුදුරෝ ආයෙත් අරව අයින් කරලා පිරිසිදු කළා. ඊට පහවදා සුද්ධ කරනකොට ඔන්න කොර මිනිස්සෙක් වගේ ඇවිල්ලා අද්දාද්ද යනවා. පස්සේ හාමුදුරුවෝ කල්පනා කළා මේ දවස් ටිකේම බාධා වුණා මොකද්ද මේ වඳුරා එනකොට උන්වහන්සේට සැකයක් හිතුන්නේ ගවයා එනකොට සැකයක් හිතුනේත් නෑ හැබැයි අර මිනිස්සයා එනකොට උන්වහන්සේ කල්පනා කළා මෙහෙම මිනිස්සෙක් මේ ළඟපාතක මම දැකලා නෑ කවුද මේ කියලා හිතනකොට උන්වහන්සේට නිකමට සැක හිතුණා මේ දවස් දෙකේම මට භාවනා කරගන්න බුද්ධානුස්සතිය වඩා ගන්න බැරි වුණා මේ හේතුව නිසා. දැන් මේ මගේ භාවනාවට බාධා කරන්න එන මායවද්ද කියලා හිතුණා. හිතිලා උන්වහන්සේ නිකමට ඇහුවා "නුඹ මායයාද" කියලා. හැබැයි මායයාගේ එකක් තියෙනවා කොච්චර හානි කළා බොරු කියන්නේ. <laughs> කරන්න පුළුවන් තරම් අපරාධ කරනවා. හැබැයි බොරු කියන්නේ නැහැ. ඒක මායයාගේ එක්තරා ස්වභාවයක්. දැන් මාරයාද කියලා අහුව මාරයා කිව්වා ඔව් මම මාරයා කියලා. ඊට පස්සේ හාමුදුරුවන්ට පහළ වුණා හොඳ තියුණු නුවණ. අන බුද්ධානුස්සතිය වඩලා බුදු ගුණ සිහි කරලා ස්ථානෝචිත ප්‍රඥාව, අවස්ථාවෝචිත ප්‍රඥා. උන්වහන්සේට සැනකින් මතක් වුණා. ඒකට උත්තරයක් කියන්න මොකද්ද? හා නුඹ මායයා කියලා ඔහොම කිව්වට නම් මම පිළිගන්නේ නැහැ. නුඹ මායයයි කියලා ඔප්පු කරලා පෙන්නුවොත් මම පිළිගන්නේ. මං අහලා තියෙන්නේ මාරයා බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවා කියලා. ඔබ සැබෑ මාරයා නම් බුදුහාමුදුරුවන්ගේ රූපෙ පෙන්වන්න කියලා කිව්වා. කිව්වලසේ මාරයා හිතුවා දැන් හාමුදුරුවන් හොඳටම අන්දන්න පුළුවන් කියලා මාරයා බුදුහාමුදුරුවන්ගේ රූපෙ වගේ මැව්වා. බුදුහාමුදුරුවන්ගේ රූපෙ කිසි කෙනෙකුට මවන්නට බෑ. ඒ වගේ ඔහුගේ ශක්ති ප්‍රමාණයෙන් බුදුරුවක් මැව්වා. ඒ මවනකොටම අර දිගු කලක් බුද්ධානුස්සතිය වඩපු හාමුදුරුවෝ මාරයා නැමැති කෙලෙස් වසඟයකට ගිය අනුන්ගේ කුසල් නසන පාපකාරයෙක් විසින් මවපු පුදුරුව මෙච්චර ප්‍රසාදනීය නම් නිකලස් වූ මහා ප්‍රඥ වූ තථාගතයන් වහන්සේගේ බුද්ධ ශ්‍රියාව කෙබඳු යද්ද කියලා අර මෙතෙක් පුහුණු කරපු බුද්ධානුසති භාවනාවත් එක්ක වහාම චිත්ත ඒකාග්‍රතාවය ඇති වුණා. එසැනින් සසරේ පුහුණු කළ නිසා විදර්ශනා කළා. උන්වහන්සේ වහාම සියලු කෙලෙසුන් අසාරහත්ත්වයටපත් වුණා. එතකොට තමයි මාරයාට දැවුනේ හාමුදුරුවෝ නෙමෙයි මමමයි රැවටුනේ කියලා. ඉතින් මේ වගේ යම්කිසි කෙනෙක් හරියට දැනගෙන ඒ කුසල් දහම් කරනවා නම් බුද්ධානුස්සතිය වඩන්න වාඩි වෙලා විතරක් නෙමෙයි අතුපතු ගාන මල් පූජා කරන පහම් පූජා කරන ඒ හැම මොහොතකම අපට හරියට බුදු ගුණ සිහි කරලා බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්. ඉතින් ওই නොයෙක් ක්‍රමවලට උත්සාහ කරන්නට ඕනේ. අවසානයේ අපට වැදගත් වෙන්නේ විදර්ශනා ප්‍රඥාවෙන් අපේ සද්ධාව මතු කරගත්තොත් තමයි ඒ සද්ධාව තමයි ධර්ම අවබෝධයේ පිණිස අචල සද්ධාාවක් හැටියට අපට උපකාර වෙන්නේ. ඉතින් මේ කාරණේ අපි ගොඩක් දීර්ඝව විස්තර කළා. අනිත් ඒවා බොහොම කෙටියෙන් අපිට කතා කරන්න පුළුවන්. දෙවෙනි කාරණේ සහ තුන්වෙනි කාරණේ එකට අරගෙන කතා කරන එක පහසුයි මොනවද? හිරි ඔත්තප්ප පළවෙනි එක සද්ධාව දෙවෙනි සහ තුන්වෙනි කාරණා දෙක හිරියොත්තප්ප මොනවද හිරියොත්තප්ප කියන්නේ ලැජ්ජා බය සිංහලෙන් අපි සරලව හිරියොත්ප්ප කියන දෙක පරිවර්තනය කරනවා ලැජ්ජ බය කියලා. හැබැයි ලැජ්ජ බය කියලා කිව්වහම ලැජ්ජ බය කියන අර්ථයෙන් තව ගොඩාක් දේවල් අදහස් වෙනවා. ඒ නිසා අද සමාජයේ හුඟක් දෙනාට හිරියොත්ප්ප ගැන තියෙන්නේ වැරදි වැටහීම. හිරියොත්ප්ප කියන්නේ ලැජ්ජ බය තමයි. හැබැයි කුමකට ලැජ්ජා බයද? පාපයට අකුසලයට ලැජ්ජා බය. වෙන වෙන ඒවට නෙමෙයි. අද ගොඩක් දෙනාට ලැජ්ජ බය ඇති වෙන්නේ මොකකටද? පාපයටවත් අකුසලයටවත් නෙමෙයි. කරපු පාපේ එළි වෙනවට ලැජ්ජයි. කරපු අපරාධය අනිත් අය දැනගන්නවට බයයි. එතන තනි කරම ඇති වෙන්නේ අකුසල ධර්මයක්. තමන්ගේ වරද හෙළි වේවි කියලා ඇති වෙන ලැජ්ජාව. තමන්ගේ වරද අනිත් අය ඉදිරියේ කියනකොට ඇති වෙන ලැජ්ජාව. තනි කරම ද්වේෂ මූලික සිතක්. ඒක හිරි නැමැති දේව ධර්මයේ හෙවත් ගුණ ධර්මයේ නෙමෙයි. ඔත්තප්ප ඔත්තප්ප කියලා කියන්නේ බියපත් වෙන එක නෙමෙයි. පාපේ තියෙන බියජනක බව දැකලා ඒ පාපේ කරන්නට ධෛර්යය නැති වෙන එක. ඒ පාපේ කරන්නට තරම් ඇතුලෙන් ධෛර්යයක් එන්නේ නැහැ. පසුබානවා. ඇයි මේක අන්තරාය කරයි. මේක මෙතරම් අනතුරුදායකයි කියලා නුවණින් දකිනවා. හැබැයි අද ගොඩක් දෙනා බිය කියන්නේ බියපත් වෙන එක. බියපත් වීම කියන්නේ ද්වේෂ මූලික සිතක්. ඒ නිසා Tamanගේ වරද හෙලි වෙනවට ලැජ්ජ වෙන ගතිය, Tamanගේ හොඳ ගුණේ හෙලි වෙනවට තියෙන ලැජ්ජාව, ඒ වගේම Tamanගේ වරද අනිත් අය දැනගනී කියලා දඬුවම් විඳින්නට වෙයි කියලා ඇති වෙන බය මේවා ඇති වෙන්නේ නුරුස්නා මනසින් ද්වේෂ මූලික මනසෙන්. ඒවා කුසල ධර්ම නෙමෙයි. ඒ නිසා කුසල ධර්මයක් වෙන ලැජ්ජා බය හිරියොත්ප්ප කියන්නේ කුමක්ද කියලා අහුවාම ලැජ්ජා බයයි කියන එක වැරදි නෑ. හැබැයි ඒකට තව වචන කීපයක් එකතු කරන්න ඕන. මොකද්ද? හිරියොත්ප්ප යනු පාපයට ඇති ලැජ්ජා බයයි. වරදට ඇති ලැජ්ජා බයයි. එතකොට එතන ලැජ්ජාව කියන්නේ අර පාප කර්මය කරන්න තරම් හිරිකිත ගතියක්. ඒ කියන්නේ ඒකට මනස මැලි වෙනවා. ඒකට මනස කැමති වෙන්නේ නැහැ. ඇයි ඒ තරම්ම මේක මම වගේ කෙනෙකුට යෝග්‍ය නැහැ. බය කියන්නේ බියපත් වීම නෙමෙයි මේක මෙච්චර අනතුරක් සිද්ධ වෙනවා කියලා දැකලා ඒක ඒ පාපය කරන්නට ධෛර්ය නැති වෙනගත. ඉතින් අන්නේ ಗುಣ දෙක මේ බුදුදහමේ තථාගතයන් වහන්සේ හඳුන්වන්නේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවේ මූල සාධක හැටියට තමයි ලැජ්ජා බය හිරියොත්ප්ප හිරියොත්ප්ප තමයි සමස්ත සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන මේ සියල්ලෙහි පදනම වෙන්නේ හිරියොත්ප්ප කුමක් ගැනද වරද ගැන පාපය ගැන අකුසලය ගැන ලැජ්ජා බය ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරනවා යතෝච නතාව භික්කවේ අකුසලස්ස සමාපatti හෝති යාව හිරි පච්චුපට්ඨිතා හෝති කුසලේසු ධම්මේසු යතෝචකෝ භික්කවේ හිරි අන්තරහිතා හෝති අහිරිකං පරිඋට්ඨාය තිට්ඨති අත අකුසලස්ස සමාපatti හෝති යම්තාක් වෙලාවක් අපේ මනසේ පාපයට ලැජ්ජා වෙන ගතිය තියෙනවා නම් පාපය මතුවෙන්නේ අකුසල භාවනාව අකුසල සමාපත්තිය මතුවෙන්නේ යම් මොහතක පාපයට තියෙන ලැජ්ජාව අයින් වුණා නම් වහාම අකුසලය මතුවෙනවා. එකල්හි අකුසලයට සමවදින. ඔත්තප්පේ ගැනත් ඒ කතාවම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නතාව භික්කවේ අකුසලස්ස සමාපatti හෝති යාව ඔත්තප්පං පරිඋට්ඨාය තිට්ඨති කුසලේසු ධම්මේසු යතෝචකෝ භික්කවේ ඔත්තප්පං අන්තරහිතා හෝතේ අනොත්තප්පම් පරිඋත්ථායතිට්ඨති. අත අකුසලස්ස සමාපatti හොති. යම් මොහතක පාපය පිළිබඳව තියෙන බියජනක ගතිය පාපය අන්තරාය කරයි කියලා දකින ගතිය මනසේ තියෙන තාක්කල් පාපයට මතු වෙන්නට ඉඩක් නැහැ. අකුසලයට මතු වෙන්නට ඉඩක් නැහැ. ඒ පාපය පිළිබඳව ඒ පාපයේ තියෙන අන්තරාය දකින ගතිය මනසින් ඉවත් වෙච්ච ගමන් නිදහසේ පාපයට අකුසලයට මනසේ මතුවෙන්නට ඉඩ තියෙනවා. එකල්හි අකුසලයට සමවදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මනං සද්ධාව, හිරිය, ඔත්තප්පය අපේ මනසේ පවතින තාක්කල් අකුසලයට ඉඩක් නැහැ. හතරවෙනි කාරණය කුමක්ද? විරිය. වීරය සේක ධර්ම පහක් තියෙනවා සද්ධා, හිරි, ඔත්තප්ප, විරිය, පඤ්ඤා. එතකොට හතරවෙනි එක විරිය. වීරය කියන චෛතසික ධර්මය අපි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන. ඒක කුසල් අකුසල් දෙකේම යෙදෙනවා. ප්‍රාණඝාතය කරනකොට වීරය ප්‍රාණඝාතයට උදව් කරනවා. ප්‍රාණියෙක් ආරක්ෂා කරනකොට වීරය અભේදාණයට උදව් කරනවා. භාවනාවේදී භාවනාවට උදව් කරනවා. අකුසලයේදී අකුසලයට උදව් කරනවා හැම පැත්තටම ඒ පැත්තට මේ පැත්තට කියලා වෙනසක් නැතුව අපි යමක් ගැන උනන්දු වෙනවා නම් වීරය ඒ කාරණයට උදව් කරනවා. ඒ නිසා වීරය කියලා කියන්නේ කුසල් අකුසල් දෙකේම යෙදෙන ප්‍රකීර්ණක චෛතසිකය. ප්‍රකීර්ණක චෛතසික. ඒ නිසා අපි හඳුනා ගන්නට ඕනේ අපේ මනසේ වීරය තිබුණට වීරය තිබුණු පමණින් නිවනට උදව් වෙන්නේ නැහැ. ඒකයි මෙතන කියන්නේ කුසලයේසු ධම්මේසු නතාව භික්කවේ අකුසලස්ස සමාපatti හෝති යාව විරියං පච්චුපට්ඨිතා හෝති කුසලේසු ධම්මේසු කුසලයේ පිළිබඳ වීරය මතුවලා තියෙන තාක්කල් අකුසලයට ඉඩක් නැහැ යම් මොහතක වීරය අතුරුදහන් වෙනවද කෝසජ්ජම් පරිඋට්ඨාය තිට්ඨති කුසීත බව මතුවෙනවා මතුවෙච්ච ගමම්ම අකුසලයට එතන ඉඩ සැලසෙනවා දැන් අපේ මනසේ මතුවෙන වීරය කුසල් අකුසල්ද කියලා කොහොමද හොයන්නේ? අර මුලින් කිව්ව ක්‍රමයටමයි. මොකද්ද ක්‍රමය? හේතුව ඵලය. මේ වීරය මතුවෙන්නේ ලෝභයෙන්ද, ద్వේෂයෙන්ද, මෝහයෙන්ද? එහෙනම් ඒ වීරය කුසල වීරයක් නෙමෙයි. අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් මතුවෙනවා නම් ඒක කුසල වීරයක්. හැබැයි අපට වැඩි හරියක් වීරය මතුවෙන්නේ ලෝභයෙන්. ද්වේෂයෙන් සහ මෝහයෙන්. ඒ ලෝභයෙන් මතුවෙන වීරය අපට ලෞකික වශයෙන් දියුණු වෙන්න උදව් වෙන්න පුළුවන්. මම එක ගයක් නෙමේ ගෙවල් දෙකක් හදන්න ඕන කොහොම හරි. මම එක කාර් එකක් නෙමේ කාර් දෙකක් ගන්න ඕන. මම මේ ප්‍රමාණය උපයලා මදි තව මීට වඩා උපයන්න ඕන. තෘෂ්ණාමූලිකව ඇතිවෙනේ අපේක්ෂාව විසින් උපද්දවන වීරයෙන් අපි භෞතික වශයෙන් දියුණු කරන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒක නිවන් මඟ නෙමෙයි. මේ කතා කරන්නේ නිර්වාණගාමිනී මාර්ගය ගැන. ඒ නිර්වාණගාමිනී මාර්ගයේදී අපට සිත අකුසලයෙන් මුදවාගෙන. දැන් අතනදී භෞතික සම්පත් දියුණු වෙනවා. හැබැයි සිත කොහෙද කියන්න අපි දන්නේ නැහැ. සිතේ තියෙන්නේ ලෝභයද, ද්වේෂයද, මෝහයද, නිවන් මඟද මොකක්වත් නිනව නැහැ. හැබැයි අර ඉලක්ක කරගත්තු දේවල් උපයා ගන්න අපට තෘෂ්ණාවෙන් දඟලන ගතිය යම් ප්‍රමාණයකට උදව් වෙනවා. හැබැයි අකුසලයෙන් මිදෙන්නට නම් ඒ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මතුවෙන වීරය උදව් වෙන්නේ ඒකට අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් මම එක්තරා කාලයක් පන්සලේ ඉඳගෙන නම් ಗುಣධම් වඩන්න බෑ කියලා හිතාගෙන ගල් වෙනකට ගිහිල්ලා ಗುಣධම් වඩන්න උත්සාහ කළා. ඒ ගල්ලෙනට ගිහිල්ලා ටික කාලයක් යනකොට මට හරි සතුටක් ඇති වුණා. මට නම් ඕන තරම් වීරිය තියෙනවා. ඒ මොකද අනිත් ආමුදුරු පන්සලේ හොඳට ඉඳද්දි මට මේ ගල්ලෙනේ ඉන්න පුළුවන්. වැස්සේ තෙමි තෙමි මට පින්නපාතේ යන්න පුළුවන්. උදේ අවදි වෙච්ච වෙලේ ඉඳලා රාත්‍රී නිින්දට යනකම් මට දවසේ කාලසටහනකට අනුව දෛනිකව වැඩ කටයුතු කරන්න පුළුවන් භාවනාව හැටියට. දැන් මෙහෙම හිතනකොට මට ලොකු සතුටක් ඇති වුණා. හැබැයි කාලයක් ගිහිල්ලා සැබෑ කුසල වීරය කියන්නේ මොකද්ද කියලා වැටහෙනකොට මට ලැජ්ජා හිතුණා. ඒ දවස මුළුල්ලේම ඇතිවෙච්ච වීරය තුලින් සමහර වෙලාවට විනාඩි කීපයක් විතරයි කුසල වීරය ඇති වෙලා තියෙන්නේ අනිත් හැම තැනකම තෘෂ්ණා මූලික වීරය. අපි හරි පරිස්සමෙන් තේරුම් ගන්න ඕන නිර්වාණගාමිනී මාර්ගය තුලත් අපට බහුලව ඇති වෙන්නේ තෘෂ්ණා මූලික වීරය. ඇයි? මම කොහොම හරි සෝවාන් වෙන්න ඕන. මම කොහොම හරි මේ දුක් පීඩා වලින් නිදහස් වෙලා සැප විඳින්නට ඕන. මම කොහොම හරි මේ தത്വෙටපත් වෙන්න ඕන. මම නම් දැන් ධානය ලැබලා, මම නම් සෝවාන් වෙලා, මම නම් දැන් රහත් වෙලා. මෙහෙම Tamange ප්‍රතිරූපය මවන්නේ තමන් අනිත් අයට වඩා ඉහළින් ඉන්නවා කියලා අඟවන්න දනවන්න මට නම් දුක් විඳින්න බෑ මට සැප ඕන කියලා හිතන ගතිය බහුලව කෙලස් නැසීම කියන ප්‍රධාන කාරණේ අමතක වෙලා වෙන වෙන කරුණොත් එක්ක පැටලෙන හැම මොහොතකම අපි අපි කරන අපි දරන ප්‍රයත්නය ලෝභ මූලිකවයි ක්‍රියාත්මක වෙන දෙයක් ඕනේ නැහැ භාවනාවට වාඩි වෙනකොට අපි වැඩි දෙනකොට මොකද්ද හිතෙන්නේ ඊයනම් හොඳට හිත සමාධිගත වුණා අදත් එහෙම වුණොත් නම් හොඳයි වේදනාව පීඩාවෙන් නැතුව හොඳට සංසුන් වෙලා සහනෙන් ඉන්න පුළුවන් නම් හොඳයි මේ මොකද්ද කායික මානසික සුවය අපේක්ෂා කරන ගතිය ඒක නෙවෙයි නිවන නිවන කියන්නේ වේදනාව එනවනම් වේදනාව දිහා සිහියෙන් බලන එක වේදනාව නැතුව සුවසේ ඉන්න ප්‍රාර්ථනා කරන එක නෙවෙයි සිත එකඟ වෙනවා නම් හොඳයි කියලා හිතන එක නෙමෙයි එකඟ වෙන්නේ නැත්නම් එකඟ වෙන්නේ නැත්තේ මොකද්ද කියලා හොයන එක. ඒ වෙනුවට අනේ මගේ හිත එකඟ වෙනවා නම් හොඳයි කියලා හිතනකොට එතන ඒකාග්‍රතාවයෙන් ඇතිවෙන සහනය සුවයට අපේ මනස තෘෂ්ණාවෙන් බැඳෙන. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නිර්වාණ ගාමිනී මාර්ගේ භාවනා කරන්න ගිහිල්ලත් වැඩි හරියක් අපේ මනස තෘෂ්ණාවෙන් අවිද්‍යාවෙන් අන්ධ වෙනවා ඒවත් එක පැන. ඒකයි අපි මුලින්ම සිහිපත් කළේ කුසල් අකුසල් අපි පොතෙන් ඉගෙනගෙන තිබුණයි කියලා විතරක් ප්‍රමාණවත් නැහැ. ප්‍රායෝගිකව සියදහස්වර සති සම්පජඤ්ඤයෙන් අධ්‍යයනය කරන්න ඕනේ. මෙහි මූලය කුමක්ද? මොකක්ද මේ මතුවෙන්නේ කියන එක. එතකොටයි මේ එන්නේ ලෝභ මූලික වීරියද මේ එන්නේ ප්‍රඥා මූලික වීරියද කියලා හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අවසාන කාරණේ තමයි ප්‍රඥාව. මොකද්ද ප්‍රඥාවයි කියන්නේ? ප්‍රඥාව කියන්නේ හරි පුලුල් කාරණයක්. අපි ඉදිරියේ හිතලා තියෙනවා ප්‍රඥාව ගැන පොතක් සකස් කරන්නට මොකද අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාවක් කරනවා අන්තර්ජාලය ඔස්සේ සෑම සෙනසුරාදා අද දැන් මේ වැඩසටහන නිසා ඒක නවත්තන්න සිද්ධ වුණා. එතකොට ඒකේ අපි සති 13ක් කතා කළා ප්‍රඥාව ගැන විතරක්. ප්‍රඥාව විවිධ පැති. ඉතින් අපිට හිතුණා ඒ ටික එකතු කරලා පොතක් හැටියට සකස් කරන්න ඕන කියලා මොකද ප්‍රඥාව ගැන ගොඩාක් දෙනා කතා කළාට ඒකේ විවිධ පැති හොඳට අධ්‍යයනය කරන්න හුඟක් දෙනෙකුට ලැබෙන අවස්ථා අඩු නිසා එතකොට මූලිකව අපි හඳුනා ගන්න ඕන ප්‍රඥාව කියන්නේ අපේ මනසේ පහළ වෙන එක්තරා චෛතසිකයක්. ඒකේ ස්වરૂපය තමයි ආලෝකයෙන් කෙරෙන කාර්යයයි කෙරෙන්නේ. ආලෝකයෙන් මොකද්ද කරන්නේ? අඳුර දුරු කරලා හැම දෙයක්ම පැහැදිලිව දකින්න සලස්සනවා. තියෙන්නේ හොඳද නරකද යහපත දහපත ඔක්කොම පෙන්නනවා පැහැදිලිව මතු කරලා. හොඳ විතරක් පෙන්නන එක නෙමෙයි. හොඳ හරි නරක හරි තියෙන එක පෙන්නනවා. තියෙන එක පෙන්නන එක තමයි යථා භූත ඥාන දර්ශනය. ඇත්ත ඇති සැටියෙන් දකිනවා කියලා කියන්නේ එකයි ප්‍රඥාවෙන් තමයි ඒක කරන්නේ. එතකොට මේ ප්‍රඥාව අවදි කරන්නේ කොහොමද? සති සම්පජඤ්ඤේ. සතිය කියලා කියන්නේ ඉතින් මෙහෙම කතා කරන්න ගියාම තවත් පෑ දෙකක් විතර කියන්නට මේ ධර්ම දේශනාව. ඒවා ගැන අපි ටික ටික අධ්‍යයනය කරන්න ඕනේ. සතිය කියලා කියන්නේ අපි සරලව කිව්වොත් හැඟීම් වලට වහල් නොවි අරමුණ දිහා බලන්න පුළුවන් ගතිය. ඒ කියන්නේ ඇලීම්, ගැටීම්, මුලාවීම් වලින් තොරව අරමුණ දිහා නිදහස් මනසින් බලන්න පුළුවන් ගතිය තමයි සති කියන්නේ. එහෙම සතිය පිහිටවාගෙන සම්පජඤ්ඤය කියලා කියන්නේ හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුසත්‍ය වශයෙන් ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම වශයෙන් අර නාම රූප ධර්ම විමස විමසා බලන ගතිය. එහෙම කාලයක් විමසන්න පටන් ගත්තට පස්සේ තමයි ප්‍රඥාව වැඩේ. සරල උදාහරණයක් කිව්වොත් අපි හිතමු දැන් දරුවෝ ටිකක් අපි අධ්‍යාපන චාරිකාවක් එක්කයි යනවා. ඒ දරුවෝ ටිකම විනෝද චාරිකාවක් එක්කන. විනෝද චාරිකාවක් එක්කන් ගියාම ඒගොල්ලෝ විනෝද වෙනවා විතරයි. අධ්‍යාපන චාරිකාවක් අක්කන් ගියාම මේගොල්ලන්ට වැඩක් තියනවා කරන්න. මොකද්ද? පන්තියේදී උගන්වපු කාරණා සිහි කර කර අධ්‍යයනය කරනවා. අපි හිතමු විදුලි බලාගාරයකට එක්කන් ගියයි කියලා. එහි අර විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක වෙන විදිහ උගන්වනවා පන්තියේදී. ඒකේ විද්‍යා පාඩම, ඒකේ තාක්ෂණ පාඩම උගන්වනවා. උගන්ලා එක් කරගෙන යනවා. එක්කන් ගියාට පස්සේ නිකම් මේක කරගෙන හැටි බලාගෙන ඉඳලා ආශ්චර්ය අද්භූතව බලලා හරියන්නේ අර උගන්වපු පාඩම් වල කියා දීපු කාරණා විද්‍යාත්මක කරුණු තාක්ෂණික කරුණු මතු කර කර මේ යන්ත්‍රය වැඩ කරන හැටි අධ්‍යයනය කරන්න. අන්න එහෙම බලනකොටයි ඒවා මතුවේවි මතුවේවි මතුවේවි පේනෙන්නට ගන්න. නැත්තම් පේන්නේ අන්න ඒ වගේ සම්පජඤ්ඤය කියලා කියන්නේ විමසිලිමත්ව ප්‍රඥාව අවදි කිරීම. ඒ විමසිලිමත් බව මතුවෙන්නේ කොහොමද? බුදුදහමේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන මූල ධර්ම පාදක කොටගෙන මේ නාම රූප ධර්ම විමස විමසා බලන්නට අපි වෑයම් කරන්නට ඕනේ. අන්න එහෙම සති සම්පජඤ්ඤය දියුණු කරන්න දියුණු කරන්න තමයි විදර්ශනා ප්‍රඥාව අවදි වෙන්නේ යථා භූත ඥාන දර්ශනය දකින්න. ඉතින් මේ ප්‍රඥාව යම් තරම් අපේ සිතේ මතුවලා තියෙනවා නම් ඒ තාක් අකුසලයට ඉඩක් නැහැ. නතාව භික්කවේ අකුසලස්ස සමාපatti හෝති යාව පඤ්ඤා පච්චුපට්ඨිතා හෝති කුසලේසු ධම්මේසු යතෝචකෝ භික්කවේ පඤ්ඤා අන්තරහිතා දුප්පඤ්ඤං පරිඋත්ථාය තිට්ඨති අත අකුසලස්ස සමාපatti හොති යම් මොහතක ප්‍රඥාව යටපත් වෙනවා නම් දුෂ්ප්‍රඥ භාව මෝහය අවිද්‍යාව මතුවෙනවා එකල්හි නැවතත් අකුසලයට අපේ මනසේ ඉඩක් ලැබෙනවා මෙන්න මේ විදිහට මේ අකුසල සමාපatti සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපට ඊටාම වැදගත් කරුණක් පැහැදිලි කරලා දෙනවා අපේ මනසේ කුසල භාවනාව කුසල සමාපත්තිය දියුණු කරන්න අපි කාටත් අවශ්‍යයි. නමුත් ඒක කරගන්නේ කොහොමද කියලා අපි ගොඩක් දෙනෙකුට තේරෙන්නේ ඒක ඉරියව්වකට සීමා කරලා තැනකට වේලාවකට සීමා කරලා කාල පරිච්ඡේදයකට සීමා කරලා අපේ ජීවිතය ගලාගෙන යන අපට මේ අකුසල භාවනාව අකුසල සමාපත්තිය කොහොමද කෙරෙන්නේ කියලා හරියට තේරුම් අරගෙන ඒ අකුසල සමාපත්තියෙන් නැගී සිටින සේක බලධර්ම සේක බලධර්ම පහ හරියට ඉගෙනගෙන හරියට පුහුණු කරන්න පුළුවන් නම් ඉරියව්ව කුමක් වුණත් ඉන්න තැන මොකක් වුණත් කාර්ය බහුල වුණත් නැතත් ඒ හැම මොහොතකම සිත අකුසලයෙන් මුදවලා කුසලයේහි ගුණයේහි ධර්මයේහි ප්‍රඥාවෙහි වැඩි දියුණු කරන්න පුළුවන් ඒක තමයි කුසල භාවනාව කියන්නේ. එය වෙනත් අකුසල ධර්මයකින් වෙනස් නොවි එක දිගට පවත්වාගෙන යන්නට පුළුවන් වෙනකොට ඒකට තමයි කුසල සමාපත්තියයි කියන්නේ. ඒ නිසා වාඩි වෙන්න බෑ කොන්ද කෙලින් තියාගන්න බෑ වැඩ අධිකයි මේවා ඉවර වෙලා කරනවා ගෙදර ඉඳන් මේක කරන්න බෑ එහෙම සම්මුතිවල හිර වෙන්නේ නැතිව নিরතුරුවම අපේ මනසේ අකුසලය වැඩෙනවා නම් අකුසල භාවනාව සහ අකුසල සමාපත්තිය කෙරෙනවා නම් ඇයි මට කුසල භාවනාව සහ කුසල සමාපත්තිය ප්‍රගුණ කරන්න බැරි?